ඉස්සරහේ ශිරු දිනාටම තිරුවන් සරණයි කවුරුත් අන්න පරිදි වත්තාත්ම සාකච්ඡා වාරයක් සඳහා අපිට කාල වේල ලැබිලා තියෙනවා ඒ පුරුදු කරගත් පරිදි චන්න අත්කන් ඉල්ලා හිටමු ප්‍රශ්න ටික ප්‍රශ්න බලන්න කරා Let us start the English. Uh, respected Bhante, I am I am a novice meditator. During the past three sittings meditation, after I had successfully let go of all distractions and was fully concentrated on my breath, going in and going out, I felt a sensation as, as if someone was pulling my head back. While this is happening, I tell my mind to let go, let go. After my head is fully back, I can't league problems. So I gently move my head back to its original position. After it came back to the original position, I felt as if something was pushing my head downward. When this happened, I knew I was I wasn't asleep, but I wasn't asleep, for I could still feel my breath going in and out. Then then when the venerable rang the bell, my eyes immediately opened and afterwards, I got a headache. Can the Venerable One please explain what happened to me? Also, can the Venerable One please give me advice on whether this is the right thing to do? Dharmasarna. Uh, basically, maybe that uh, decision of one, one hour is not enough to get the full uh, experience. So while the bell is ringing, it is cut off. If it is possible to, under such circumstances, little longer, so that whole experience is complete, then one can understand. So therefore, uh, these are these are some kind of alignments, these are some kind of acclimatization happens, so that mind is preparing to go deeper and deeper, and for that your body has to uh, adjust into, and the mind has to be prepared and slowly, slowly, uh, you uh, are something like a mountain hiker uh, trying to learn uh, how, uh, climbing a higher elevation where you have a very thin air, oxygen. So daily you have to go little higher and come back, again go higher and come back. It's a kind of acclimatization. So therefore, uh, as far as there is no fear, or as far as there is no doubt uh, best thing is to consider it as an adventure. Uh, go uh, experience it as deep as possible. And that means simply uh, you have to have more than one hour. So that uh, make sure uh, morning 8 to uh, 9 we are stopping, but we can extend that easily up to 10 o'clock uh, because that hour is allocated as private time. And uh, whenever such a thing happens, of course the belly is kind of a distraction for the moment, but try to get the same uh, alignment again, same uh, mindfulness as much as possible, and try to give little more time for the sitting posture or decision to adjust into uh, deep, uh, more depth in mindfulness. Swami Mahansa. එතනකත් මෙතන මෙතන කල ආනාපානයේ දෙදීමේදී මුල් කර්මස්ථානයේ දැස නාසය අදු තෝරා ගත්තද ආනාපානය තුනී වී යන විට සිත බඩේ කුස් පහත් වීම ගැන දේම සිත යොමු වේ. ගෝවාසයේගේ පැහැදිලි කිරීම අනුව ඊයේ මුළු වලින්ම නාසයේ දැනීම මුල් කරගෙන ආනාපානය වෙනුවෙන්. ඒ තුනී වී ගොස් දැනීම නැති කිස් බවක් අත්දැකෙනවා. මේ தත්ත්වය විනාඩි 10ක් පමණ කාලයක් පවත්වා ගැනීම හැකි වේ. කිස් බව විනා වෙන කිසිවක් නොදැකේ. මෙතනින් ඉදිරියට යාමට මා කොමක් කළ යුතුද? කරුණාකර පැහැදිලි කර දෙන්න ඉල්ලා සිටිනවා. හරි විශ්වාස කරනවා හරි කක්ක ටිකක් දාගන්න සමයක්. ඔතන ප්‍රශ්න. සමාධිය මේක සිද්ධ කරගත්තට පස්සේ ඇහැට පුඩක් දාගන්න බොරවත් බොරදියක් පැහැදිලි බොරදිය කරගන්න අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න ප්‍රශ්න අහනවා ඉතින් සෝරි කියලාත් හිතෙනවා එහෙනම් මේ ලොකු දෙයක් නෙතෙන්ද යන්න පුළුවන්කම ඒ කියන්නේ ඒකට පින තියෙනවා ඒකට හැකියාව තියෙනවා නමුත් මේ මොකද්ද ඇතුලෙන් අඩුවක් දැනෙනවා මොකද්ද ඇතුලෙන් මේ ඉක්මන් කරගන්න නැත්නම් වැඩි දියුණු කරගන්න හිතනවා. ඒ නිසා ඉස්සර කරන්න දෙන විනාඩි 10 හොඳට පටල කරගෙන, හොඳට සීසන් කරගෙන, හරි 15ක් ඉන්න බලන්න. ඒකට උපක්‍රම දෙකක් අවශ්‍ය වෙනවා. එකක් තමයි මේ කියන විවේක ස්ථානට යන්න මුලින් මුලින් නැති 5 45ක් සමතුලිත කරන්න ඒ පරියන්කම නැත්නම් ඒ රිට්‍රීට් එකේම ඒ භාවනා මධ්‍යස්ථානෙම ඒ පොස්තරේකම කරනවා නම් අනිදාස විනාඩි 30කින් කරන්න පුළුවන් 25කින් කරන්න පුළුවන් 20කින් කරන්න පුළුවන් 15කින් කරන්න පුළුවන් ඒ ඔය කියන සමතුලිතතාවයට ගන්න වේලාව අඩු කරන්න දෙක හරියටම ආනාපානය නතර වීම සහ ওই විවේක ස්ථානපත් වීම කියන මේ චිත්තක්ෂණය අල්ලන්න උත්සාහ කරනවා. දැනීමේ ඉඳලා නොදැනීම තැනට මාරු වෙන හැටි. ගොරෝසු තැන ඉඳලා සියුම් තැනට මාරු වෙන හැටි. අන්නේ එලිපත්ත මේ මාරු බලලා ඒතකොට Tamanට මේ දැන් කලපලයක් නැහැ, හැකියාවක් නැහැ. දන්න මේ ගෙවම් කරන ගෙවම් කරන විදිහ ඉවරයි. දැන් විවේකයට ආවයි කියලා. ඊට පස්සේ බලන්න ඕනේ විවේකය විනාඩි 10ක් හුරු කරලා තියෙනවා. මේක විනාඩි 10 12 කරගන්න. 13 14 15 වශයෙන් ටික ටික වැඩි කරගන්න ඕනේ. නිසා ඒකට යන්න ගන්න කාලය අඩු කර ගැනීමත් එක <clears throat> ඒක ඇත්තටම කරන්න දෙයක් නෑ මොනිටර් කරන්න විතරයි පුළුවන්නේ. හරියට ඊට පස්සේ යනකොටම දැන් මේ ගියේ ওই විවේකයට තමයි මේ ගෙවුනේ ආනාපානෙ තමයි කියලා හරියට ඒක දැනගන්න එකයි එක මේ කාලේ වැඩි කිරීම තමයි කරන්නේ. ස්වාමීන් වහන්සේ භාවනා කරමින් සිටින අවස්ථාවක මානසික කාර්යයේ පිට අරමුණු වන විදකදී මෙසේ වැඩිවීමක් ඇති වේ. මානසික කාර්යයම නැවතත් අරමුණු වී එයින් සංඥා ලෙස හඳුනාගෙන නැවතත් මානසික කාර්යයම ඇති වී යයි. සංඥාවක් ලෙස සෑම විටම ගත්තේ ගත්තේ අනිත්‍ය අනිත්‍ය සිදුව දේහෝ දැක ඇති දෙයක් නෑ. විශේෂ ලැබ බෑන් ලෙස මගේම පංචස්කන්ධවල වැඩි වැඩි යන විද්‍යුත් කාන්ත පටලයක් අතට ගොඩක් ඇති ලෙසයි. ඒවා සමහර විට පිට ඇති බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස වලටද ගොස් තවත් තවත් ඇටලේ. අනිකුත් පිට සිටින අයගේ විද්‍යුත් කාමී පොදවල් තමාගේ දඟලවල පැහැලෙන හැටියට තමා අර අනිත්‍යාට ඇදී යන හැටියට ලෙස මහා කමගාලා දේශ වැටුණි. අන්තෝ ජට බහිජට කියන්නේ මෙයයි සිදුවි. ආයතනම ප්‍රශ්නයක් නේ ප්‍රකාශයක් තියෙන්නේ. කිසිය නමුත් මේ මේ රචනා පුරාවට පේනවා තමයි වුණාවේ සංඥා දාගෙන නැහැ. සංඥා ඉල්ලගෙන නැහැ. නමුත් ඒ ඇතුළේ චේතනාපූර්වක සංඥා නොදැම්මට ඇතුලේ වරකේ රැල්බුරුල් වීමක් සිද්ධ වෙනවා. ඒකෝට ඇතුලේ වගේම පටලවිලි සිද්ධ වෙනවා. පිටේවත් එක පටලවිලි සිද්ධ වෙනවා. ඒක Tamange මන අපෙන් තොරව අවිඥාන පාසංස්කාරකෝ සිදු වෙනවා. ඉතින් අපි ඒව දකින්න නම් ඒක ඇතුළට දාන එක චේතනාපූර්වක නතර ශික්ෂා කරකෝ නතර කරන්න. එහෙම නැත්නම් මේ හික්මීමක් ඇතිව කරගන්න ඕන පිටින් දාන්නේ නැහැ. වෙන දේ දිහා බලන ඉන්නවා. එතකොට කියනවා අසම්පජාන කාය සංස්කාර, අසම්පජාන චිත්ත සංස්කාර, අසම්පජාන පචී සංස්කාර කියලා සම්පජාන්යෙන් තොරව Tamange මෙහෙයකින් තොරව යට යනවා වැඩවත්. ඒක දිහා බලන ඉන්නකොට මේ වැඩෝලි මේ පුරන් හදන අපිටම සිද්ධියක්ද මට ඕන නම් ඒක වැඩි කරන්න පුළුවන්ද? මට ඕකෙන් අඩු කරන්න බෑ මොකක්වත් නැහැ. අපිට බලන්න ඉන්න පුළුවන්. ඒ බලනෝ කිසිම ආරයක් නැහැ. කිසිම න්‍යායපත්‍යක් නැහැ. ඔය ඒ කරගෙන කරගෙන කරගෙන කරගෙන යනවා. ඒකේකට පේනවා අපි මේ මතිවට තවත් උඩිමුත් දැම්මොත් අපිට කවදාකවත් මේ නාටකම දැක ගන්න වෙන්නේ මේකේ තියෙන මේ සංකීර්ණතාවය දැක ගන්න වෙන්නේ නිසා පුළුවන් තරක් කරන්න තියෙන්නේ මෙව තව පැටලිච්චාවයි පිටිවත් එක පැටලෙනවා ඇතුළේ පැටලෙනවා නමුත් පිටින් වමනාවෙන් තවත් මේක සංකීර්ණ කරන්න බලන්නේ මේ පතලවිල්ල ගොජ දාන ගතිය දිනන ටික වෙලාවක මේක සංකීර්ණ පටන් දැන් ගුරුල් එක පටන් ගන්නවා. ගැට ලියන්න පටන් ගන්නවා. එතකොට Tamanට තේරෙන්න පටන් ගන්නවා පවු නොකර සිටීම පමණයි අපිට කරන්නේ. මේක අවුල් නොකර සිටීම පමණයි. මේක දියුණු කරන මොනවා කරත් මේක අවුල්. පිටුවත් අවුල්. කතාදවත් අවුල්. ක්‍රියා කරත් අවුල්. මොකදම දේ මොකක්වත් නොකර සබ්බ පාපතා කරනවා කියලා බලන ඉන්නවා. ඒ පටන් ගන්නකොට කියන්නේ අර තිවිච්ච ගැට තාම ගැට වදිනවා වගේ එහාට මෙහාට පැටලෙන ගතිය. පිටින් දාන එක අන්තේ සංකීර්ණ කරන එක කරන්නේ නැහැ. මම දැන් කරලත් නෑ මත්තර කරන්නෙත් නෑ කියලා බලාන හිටියොත් එන්නේ එන්නේ එන්නේ වුණරේ කාවලිගේ ගැඩිච්ච ගමන් ගොඩක් හයියෙන් එකෙන් දඟලුවාට ඕක කොහොමඩක් පණ දිග දඟල දඟලිලක් නෙවෙයි වෙන්නේ. ඒක පේන්න තියෙන්නේ අර කැඩෙන ඉසල බලගිට වැඩිය ඕක දඟලන ගතිය. නමුත් දැනගන්න අර පණ නැහැ. ඔය තියෙන්නේ දඟල දඟල හති වැඩින එක කලබල වෙන්න නරකයි. මුලින්ම පේන තියෙන්නේ පණ දින සතෙක් වගේ. කැලිච්ච ගමන් පේන්නේ පණ තියෙන සතෙක් වගේ. ඒකේ ඕන බේරන්න වලිගේ කරන උපක්‍රමයක්. ඕනල්ලන් සතෙක් ඉල්ල ඕන වලිග අල්ලපු ගමන් වලිගේ ගහනවා හයියෙන්. ඒකට උදුරු කරගන්න අපේ සතා හිතන්නේ මේක තමයි පණ කියන්නේ. ඒකට ඔය අවධානය යනකොටම ඕනපයි. ඒ නිදර්ශනයෙන් අපිට ගන්න තියෙන්නේ මේ පිටින් සංඥා දීම සංස්කාර නතර කිරීම කරන්න පුළුවන් ඇතුලේ තියෙනවා ලියන්න පටන් ගන්නලාද බොහෝ වේගෙන් පටන් ගන්නවා. නමුත් බලාගෙන හිටියොත් දීපු විදියට අලුතෙන් පව නොකර අලුතෙන් සංකීර්ණතා ඇති නොකර එහිමීට එමීට සුලස් වෙන්න පටන් ගන්නවා. මේ ගොඩක් කල් යනවා මේක මොකක්ද මේ වෙන්නේ කියලා තේරුම් ගන්න. ඒක නිසා ඔහොම දිගට යන්න. දැන් ස්වාමීන් වහන්සේ ඊයේ සාකච්ඡාවේදී ඔබතුමා දැරසුවා දෙමෝපියන් දරුවන් ටැක්ස් ලෙස. නමුත් බුදුරජාණන් දෙමෝපියන්ට සැලකෙන සලකන උතුම් ගුරු යන බොහෝ අවස්ථාවලදී පවසා තිබෙනවා. අප මෙලවට පැමිණියේ කොහොම නිසා කොහොමද දැනීම යා දැනීම අමාරුයි නේද? ඒ තමයි බුදුහාමුදුරේක රාව ජාතන් පංචකම් ජාතන් කියලා. මේ පිටිච්ච දවසේම ගෙදරින් පැනලා ගියේ. ඔකේ අනිත් පැත්ත. ඒක නවත දෙකම බුදුහාමුදුරෝ ගාව තියෙනවා. තාඩක්වත් ඉදා ගන්න බෑ. ගෑනට ළමයා හම්බෙච්ච දවසේ ගෙදර මිනිහා පැනලා යනවා කියන්නේ. ඒක සිවිල් නීතියට ගැලපෙන්නේ නැහැ. ගෑණිට ඕන නම් නඩුවක් දාන්න තිබ්බයි දා. ඉතින් සාහකෙ පදින්නේ රාහු තමයි. ඉතින් ඊට පස්සේ ඉවරනට පස්සේ ඉතින් කරන්න දෙයක් නැහැ. අම්මලා තාත්තලා සලකනවා. අම්මලා තාත්තලා දරුවන්ට සලකනවා. අතක කියන්නේ කිසිම අම්මලා තාත්තලා මේ දරුවෙක් සැලසුම් කරලා හදනවනේ මේ ඔක්කොම හම්බෙති. පොට්ට chance එකක් තියෙනවා. අමුණට වාසිය ඉබ ගන්නවා රැඳ ගන්නවා අනිවාර්ය රත්තරම් පුතේ කියන. දෙකම් පිළිදු එක්කම වෙලා අම්මයි තාත්තා දන්නේ. කෙරුවට පස්සේ සාධාරණීකරණ කියන එක විතරයි මනස ලෝකෙට තියෙන්නේ. කොහොමඩක් අදලසුම් කරන්නේ. සැලසුම් කරට හම් වෙන්නේ නැහැ. අම්බේක ගෑණියක් කියන විදිහකදී අක්ෂපැටික් වේද කොහොමද? නාට පස්සේ සලකන එක තියෙන ඒ නිසා ඒවා ඒ තර්කයෙන් ගන්න ගත්තොත් ඕන තරම් හොට විරුද්ධ පැත්ත තියෙනවා. නමුත් පිටේ දෙමාපියන්ගෙන් හම්බෙච්ච දෙයට දෙමාපියන්ට සලකන්න ඕනවත් ඕක බරක් කරගන්නේ කියලා කවදාක බුදුහාමුදුරුවෝ කියනවා. මේක මේ මානසික අසහනයක් කරගන්න එපා. ඒක කියලා තියෙන තමන්ගේ ගුරුහාමුදුරන්ලයි, දිමාපියන්ලයි සලකන්න ඕන පුළුවන්කම තියෙනවා. සලකන්න කෙනෙක් ඉන්නවනම් නිකන් හිතනවා. මට සලකන්න කෙනෙක් ඉන්නවනම් තමන් නොදැනකොට කමන්නේ දැන් මම මම අපේ අම්මට සලකනවා. ලස්සට සිතුණා ලංකා ඉතිහාසයේ විහාර මහා දේවීන් තරකන්න දිස කුමාරට තෝරනවා ගමන කුමාරට තෝරනවා. වෙන රණ්ඩු කරනවා. දෙනවක් වෙනවා මම සලකන්න මට ඕන. එහෙම ගන්න කවුරුහට සලකනවා අනිත් එක කර්මලින්ද කරගන්න. සලකන්න නැති වෙලක් ඉන්නවනේ සලකන්න. දෙන්නෙම සලකන්න නැත්නම් සලකන්න. ඒ නිසා මේ වයිති නිකන් මේ අනවශ්‍ය විදිහට කාරණා විශ්ත කරන වෙනුවට හිත් කරදර ගන්නවා කියන එකත් තියෙනවා. මානසික අසහන ගන්න ඒකයි තාක තියෙනවා කියන්නේ. ඒකයි මොකටද කියන්නේ. කාරණාව සලකන්න අම්මට විතරනේ අල්ලපු විතරමට සලකන්න. ඒකයි ප්‍රශ්නයක් නෑ කවුරුත් නැත්නම්. ඉන්නවනම් ඉවසා කරනවා මොකද නරකද බලලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගෙන නඩු දාන්න මොකක්වත් නැහැ ඔබට ඒක කරගන්න තමයි කියන්න ඕනක මොකුත් නැහැ සරකන කෙනෙක් ඉන්නවා සරකපුදී අම්මා හරි තාත්තා කිව්වොත් මෙයාගේ සරකිනොත් නම් වරෙන්න යන්න ලෑස්ති කරනවා ඒ විදිහට මේ ලෝකේ තියෙන ඕනම දෙයක් හික්කරසයක් කරගන්න මානසික ආසහනයක් කරගන්න පුළුවන් මේ කරගත්තට කවුරුත් වග වෙන්නේ නැහැ ඒ නිසා කළ යුතු හැකි කම තියෙනවා නම් කරන්න. කළ යුතුමයි කියලා දෙයක් නැහැ. ඒ වගේම මේ තවරට ඉන්නවනම් යටපත් කරන කරන්නේ කියලා බුදුහාමුදුර අනාශි දේශපාලන ප්‍රශ්න ඉදිරියටත් නැහැ. පුළුවන් නම් කරන්න කෙනෙක් නැත්නම් ඔබ කරපන්. ඉතින් මේක තියෙන නිසා ඉුවායතරම මේ සමාජ ධර්ම මේ ලෝකේ පහළ වෙච්ච සාස්ත්‍රුන් වහන්සේලා අතරින් මෙච්චර ශ්‍රේෂ්ඨ විඥාවක් ඇතුව නමුත් ඒ සමාජ ධර්ම වලට කරු කරපු එකම ශාස්ත්‍රඥාති බුදුහාමුදුරුවෝ. ඥාන්සේ ආචාර ධර්ම වලට කරු කරලා තමයි ඒ ශාස්ත්‍රාප වලට ගියේ. හැබැයි මේ ආචාර ධර්ම තමන්ගේ ආධ්‍යාත්මයට බාධා කරගන්න මොන්නම තැනකවත් ඉඩක් තියලා නැහැ. ඒකේ යේසුස් වහන්සේ ඔකට සැරට කතා කරනවා. යේසුස් වහන්සේ කියලා තියෙනවා මේ සුගේ අම්මට අපටයි වෛර කරන්න බැන්නම් තෝ මගේ ගෝලෙක් නෙවෙයි කියලා. සිංහලෙන් කියනවා. හරි සරයි. ඒ කියන්නේ මගේ ගෝලයක් වෙන්න නම් මට වෛර කරන්න. මේ පැහැදිලිවම බලන්න. බුදුජානක ලස්සනට කිව්වා. විදින්නේ නැති වෙන විදිහ කාව්‍යයක් විදිහට මගේ අම්මයි තාත්තයි හැඬු කඳුලෙන් බලන දාලා මම ගිහින් අතැන්නේ. අරකම තමයි ටිකක් සුබ කෝටින්කක් දාලා කියනවා. මොකද අම්මම නිවන් දකින්න යනකොට අම්මයි තාත්තයි කැමති නැත්තම්. මම තාත්තගෙන මගේ දරුවා බබෙන් මාස් සුබ මගේදී බයන්න බෑ කියලා. මම ගානින් කියලා යන්නේ ඒක නේද උඩ උඩ. දැන් මට වෙච්ච දේ මං කියන්නේ. ඒගොල්ල මට ආදරේ ඒක තරහට මේ ඔත් ලොකු අනුකම්පාවකින් මේ මේ ගියාම මේ වගේ සැප නැති වෙයි. ඒ නිසා යන්න එපා. අවුරුදු එකක් බලලා දෙකක් බලලා තුනක් අටක් බලලා එන්නේ එන්නේ මගේ පැත්තට පොඩි පොඩි වාසි සිද්ධ වුණා ඔය ගන්න දෙන්නේ. ඊට පස්සේ එන්න බෑ. ඉතින් ඒක ඕන කෙනෙකුට කියදාගේ අම්මලා දාතර නේද කියලා මගේ අය ලොකු අය හිතේ ඉඳලා බැන්නවට කරනවා උලක් කරපන් අම්මාට වන්නන්න බෑ. අම්මාට මම මොකද කරන්නේ? මම මේ දීනක දැක්කා. ඉතින් ඒක ඕන කෙනෙකුට දෙනවා කරුණාවන්ත. මගේ නම කරුණාවන්ත. ආකර්මාන්ත වැඩක් කියලා. ඉතින් එහෙම නැහැ කිරිපිටින් නැත්ත කඩන් දාගන්න නැත්තම් යන්නේ කොහොමද? කොහොමද යන්නේ? ඔකොත් ඒකයි ඉරවිලා. එහෙනම් ඒකදී ප්‍රායෝගිකව බලන්න ඔය කොයිම දෙයක්වත් අපි මේ ලෝකෙට ආවියෝ එකම වගකීමක්වත් ඔළුවට අරගෙන අඬන්න දෙන්නේ. ආවට පස්සේ අරගන්න දාගන්න කටුමහලේ, රොකටුමහලේ, එහෙම නැත්නම් මේ නිව දාගෙන ඇඬුවට කවුරක්වත් ඔගොල්ලන්ගේ වගකීමක් දැක් ගන්න කවුරක්වත් නැහැ නේද බැලන්ස් කරන්න හැම වෙලාවෙම ප්‍රඥාව එකක් නෝයි තමයි ලෝකිත කළ යුතුකත් තියෙනවා ලෝකේ තවන්න ලැබී යුතු යම් කිසි සාන්තිදායක තත්ත්වයක් තියෙනවා මේක කවදාකවත් අංග සම්පූර්ණ නැහැ ඒ නිසා තීන්දුව කරනකොට පරිසරයත් එක්ක බලලා තමයි අධ්‍යක්ෂකමත් එක්ක බලලා තීන්දුව කරන්න වෙනවා පරිසරේ බලපානවා අමලදත්තල බලපානවා මේ මාත් තමයි ගුරුතුරු ටික බලපානවා නැතය බලපානවා බුදුහාමුදුරු හයක් කියලා තියෙනවා කරනවා ඒ හැම එකේදීම අංග සම්පූර්ණ කරන්න බෑ. අපි යනවා ඊගාට වශයෙන්. ගරු ස්වාමීන් වහන්සේ භාවනා යෝගී ජීවිතයේ පුරාණ පුරණ පුරාණ කරන අප මානසික භක්ෂිත වූවාට කම නැද්ද? ඒ බවක් ප්‍රසලකයි. බුදුජානන්සේ ජේසුස් වහන්සේ දෙන්නම කියලා කියනවා කෑමෙන් කිසිම පිරිසුදුක් ලැබෙන්නේ පිරිසිදුආර කෑවයි කියන කෙලෙස් අදවීමක් වෙන්නේ. කෑමෙන් පිරිසිදුවක් වෙන්නේ නැහැ. ඒක නිසා පුත්‍ර මාංශය හරි වළඳලා සංසාරයෙන් උඩ වෙන්නේ කියන්නේ. තමන්ගේම දරුවා මරාගෙන කණේ තමයි පුත්‍ර මාංශය කියලා කියන්නේ. ඒකේ උපමාව තමයි පුත්‍ර මාංශ උපමාව කියනවා. ඒ කරලා හරි කමන්න සංසාරයෙන් උඩ වෙන්නේ. මරාගෙන කණේ නෙවෙයි මේ ඒක කාලා හරි උඩ වෙන්නේ. ඒ නිසා මේක ඉතින් ඇත්තටම ජනප්‍රිය මතයක්. ඕක ඇහුන්නේ නැත්නම් ධර්ම සාකච්ඡාවක ධර්ම සාකච්ඡාව මොකද්ද වන්නේ? චතුරාර්ය සත්‍ය වගේ කර්ම හතරක් තියෙනවා ධර්ම සාකච්ඡාවක අනිවාර්යයෙන්ම අහන්න ඕන එකක් තමයි ඕක. කවදාකවත් උත්තර හම්බෙන්නේ නැහැ. කොච්චර උත්තර හම්බුණත් අහන එක නතර කරන්නේ නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න ධර්මචනන්සේ මත් මාස වරදලා තියෙනවා. ජීවිතය සාර්ථක කරගන්න කියන ප්‍රකාශන කරන කවන්න නැත්නම් නිකන් නිසා පොදුවේ කවදාහක්වත් ඒක මතවත ප්‍රකාශ කරන්නේ දරුවචන්දි කියන මේ උඹලගේ කැම රෙසිපි එක හදන්න අපි කනබුන හිට උගන්නන්න නෙවෙයි මම මේ ලෝකේ තමයි මේ භ්‍රමජාලයෙන් කලවලා දාලා මේක කලවලා දාන්නේ මේ ඕවා මේ ඕවා බේරුම් කරගන්න පටන් අරගත්තොත් කවදාකවත් ඉලවලක් නැහැ ඒක ඇත්තටම අසුකාදී නැති වෙච්ච මතිමතාන්ත කාටහරි හැකියාවක් තියෙනවා නම් විනය පොත කියවන්නේ සූත්‍ර පිටකේ ආඩු විසූත්‍ර පිටකේ තියෙනවා ආමගන්ධ සූත්‍රයේ තියෙනවා පැහැදිලිව සුත්‍රපාදේ විශේෂම කියවන්නේ විනය පිටකේ ඕන තරම් සිද්ධි තියෙනවා බුදුජානකසේ කියලා කියනවා වික්ෂුන් වහන්සේකට මස්මාල පූජා කරනවා වැඩියෙන් පිසිද්ධ වෙනවා කියන එක. ඒවට කියන්නේ ප්‍රණීත භෝජන කියලා. අඹ වෙන්නේ නැහැ. නිසා ගිහියන්ගෙන් ඉල්ලගෙන ගන්න එපයි කියලා කියනවා මස්මාල මොකද කියන්නේ කරදරයි. ඒක හම්බුනොත් ඒක ප්‍රණීත භෝජනයක්. පිනිබොජන් කියලා කියන්නේ එංගා කිසිසේත් වලකලා නැහැ. එනවා මරාගෙන කන්නපයි කියනවා. තමන් මේක මැරුවයි කියලා දැනගන්නවා නම් කන්නපයි කියලා කියනවා. තමන් මේක මැනුවයි කියලා අහනවා නම් ඇහෙනවා නම් කන්නපයි කියලා කියනවා. ඒ වගේ සරම ඕම රසදි කියනවා කියනවා. කියන එක ප්‍රශ්න. ආහාරයේ ප්‍රශ්නාවෙන් බලනකොට මේ ප්‍රශ්නේ රසකේදී රසකේදී මස්සෝ කමන්නේ සොයා මාත සොයා මිතරි කමක් නැහැ කනකොට ආසාවයින් කරන්න බැන්නම් ඒක ප්‍රශ්නයක්. මොන දෙයකට හරි රසගේදයයි ප්‍රශ්න තියෙන්නේ. කන ආහාර නෙකුණ ආහාරයට හරි නැතුව බැරි බැටීමක් ඇති කරගත්තොත් ඒක තමයි බුදුහාමුදුරුවෝ අමාරු කරලා කරගන්නේ. හොඳයි ඒකත් ඇත්තද? ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව වඩන විට යම් අවස්ථාවකදී නිමිත්තක් එන බව අසහායද. මුකුණ නිමිත්ත සහ පටික්කා නිමිත්ත යමින් හඳුන්වන උක්කා නිමිත්ත සහ පටික්කා කටිපරුග්ගහ වාටි භාවන ප්‍රතිවාහනි යන්නේ අනුමල නිමිති වෙනන බවයි අසෑත්තේ මේ කියන පරමාර්ථය මේ වගේ දෙයක් බලාපොරොත්තු බැලුවොත් ඇත්තටම ආනාපානෙ පැටලෙනවා ඒ නිසා ඉවත් වෙන්න ඉඩ තියෙනවා විශේෂයෙන්ම ඔකට උත්තරයක් අපිට දෙන්න පුළුවන් මේ විදිහට මොන ධර්මයක් කලපෙන්න ප්‍රයෝගයක් කරලා ආනාපාන සති භාවනාවේ නිමිති දෙකක් ගැන පොතේ සඳහන් කරනවා එකක් තමයි ආනාපානය වඩනකොට හැපෙන තැන. හුස්ම ගන්නකොට වැඩියෙන්ම හැපෙන තැන ආනාපාන නිමිති කියලා කියනවා. ඒකම හිත පාත්තන්න තමයි අපිට මේ ලකුණ දෙන්නේ. හැම තැනම හිත දුවන්න එපා පුළුවන් තරම් එක තැනක හිත ගන්න. ඒකටත් ආනාපාන නිමිති කියනවා. ඒක මෙහෙට තැම්පත් වෙනකොට ආලෝකයක් හරි සහල්ු ගතියක් හරි වෙනවනම් ඒකටත් නිමිති කියලා කියනවා. ඒ නිමිත්ත අනපාන හොඳට එකලස් වේගෙන ඒකෝදි වෙලා ඒකාග්‍ර වෙනකොටත් නිමිත්ත පාලනවා. ඒ පහළ වෙන නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත ආනාපානියේ පිළිබිඹුවක් වගේ. ඒකට ප්‍රතිභාග නිමිත්ත කියනවා. ඒ ආදේක ආර්පණා නිමිත්තක් වෙනවා. ඒක වර්ධනය වෙනවා. ඒක ගොඩාක් විස්තරයි සමත භාවනා ක්‍රමයේදී. විපස්සනා විදිහට ඒක වෙනවා. ඒ නිමිත්තට හිත ගිහිල්ලා රස විඳින්න ගියොත් භාවනාව ඇතුලේ නතර වුණා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. බාහිර කරදර නිසා භාවනා කරගන්න බැරි වීම බාහිර භාවනාව බාහිරේ නතර වෙනවා. ඇතුලේ නතර වෙන්නත් දෙන්න එපයි කියනවා. බාහිර නතර වෙන්නත් දෙන්න එපයි කියනවා. මැද මාර්ගයේ කොට වෙන්නේ කියලා. Swami answer, do you recommend the Power of Mindfulness book? What, what are your thoughts on it? It was very helpful for me at the beginning and uh, even now, even if you are uh, reading only the first two pages, I would say that particular German monk is going to give a completely different perspective to that particular mm, mental factor. Uh, you never find that in traditional translation in Tibetan. But uh, the, whatever may be what he is telling, I am recommending. It's very good. But now, uh, instead of power of now, uh, there are a lot of other books came, but this is a very early book And still it is in the same original form. And therefore, uh, for me, instead of giving a one-hour talk, I would like to give one book. ස්වාමීන් වහන්සේ භාවනාවක් අවසානයේ හෝ මේ පසු ඒ පිළිබඳව ආවර්ජනාවක් කිරීම ගැන කීයේ ප්‍රශ්නයක් මතුවේ. නමුත් සමථ භාවනාව තුළ තමන් තුළ මතුවූ කෙලෙස් බහුල ගති සලකා බලා ඊට මූල හේතු සලකා ඒ වාට විසඳීමක් දීමෙන් පසු පසු භාවනා අධියරව සාර්ථක වීමට හේතු වෙනවා නේද සාදා දෙන්නේ ඊයේ මතක් කරගන්න මේ යටි විස්තර නැහැ කෙසේ නමුත් ඒක භාවනා භාවනා කරන විසින් කෙරුවත් නැතත් චිත්තාමය නාලුනේ ඥානවල කොහොමද කියන්නේ ඉතින් ඒක නිසා ඒක හරියට ක්‍රිකට් මැච් එකක් යනකොට ක්‍රිකට් ගහන කට්ටිය ක්‍රිකට් ගහන අතරේ තව කෙනෙක් කමෙන්ටරිස් දෙනවා. ඉතින් කමෙන්ටරිස් දෙන එක නා ක්‍රිකට් කාර්යෝ ගැන ඉතිහාසයයි, ඒ පිටිය ගැන ඉතිහාසයයි, ටීම්ස් ගැන ගොඩාක් දේවල් කමෙන්ටරි දෙනවා. ඒ වගේ තමයි භාවනා යනකොට යන්න ඉස්සලා ඉතියාට පස්සේ තුනේ ඉඳිම. මේ පිටිපස්සේ කමෙන්ටරි දෙන එක සිද්ධ වෙනවා. මේක කරන්න යන්න එපා. කෙරෙන දේ වළක්වන්න බෑ. කෙරෙනවාමයි. ඉතින් ඒක කෙරුණාට පස්සේ සමාහට ඇත්තට හොඳ ප්‍රතිඵල හොඳ සංසන්දනාත්මකව මේ භාවනාව මට හරි ගියේ මෙන්න මේ මේ කර්ම මම සූදානම් කරගත්ත නිසා වෙන්නේ කියලා භාවනා නිමිති හම්බෙන්නේ ඉතින් ඒක වාසියට කතර කරන්නේ එහෙම කල්පනා කරනට වැඩිය භාවනාව බහුලීගත කරන එක හොඳයි එතකොට මේ පෙරීමක් සිද්ධ වෙනවා මේ වර්ණයක් ඒ වර්ණයේ සිද්ධ වෙන්නේ ඔය චිත්තාමය ඥාන හරහා ඒක මේ අබ්බැහියක් කියලා කියනවා භාවනා කරන කෙනාට ඒ තමන්ගේ භාවනා ගැන නැවත සලකා බැලීමක් නොකර ඉන්න මොනම තාලකවත් බෑ. ඉතින් ඒ නිසා ඒකට වෙනමම බැක්කෝ පුච්චන්න ඕන කමක් නැහැ. වෙනම මේක කරන්න ඕන කමක් නැහැ. වෙනදී උදාහරණේ ප්‍රයෝජන අරගෙන දිගට යන එකයි තියෙන්නේ. සයින්ස් ඒකට අන්තිම ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් ස්වාමීන් වහන්සේ දවසක ධන සංචාරයේ දරාවදී කියපුවා දැන් භාවනා විලාදී මේ දේවල් වෙනකොට විශ්වාසය දැඩියට වගේ මතුවෙනවා ඒ කියන්නේ සංවාදී කියපුවට මතුවලා එනවා මේක තමයි මම දැකින්නේ මට වෙන්නේ කියලා දැන් ඒක ඒක මොනවද වෙනකොට බලන්න ස්විච් එකදී මොකද කරන්නේ හොඳ ප්‍රශ්නයක්. තමයි තේරෙනවා නම් ඇහුවට පස්සේ මේ මතුනට කමන්නේ ලාභ වැඩි පාඩුවකුත් තියෙනවා කියලා ලාභ නම් කරගෙන යනවා. ලාභයි පාඩුවයි දෙකේ සමබර නම් බණ ඇහුවත් එකයි නැත්ත් එකයි. නමුත් මේක කමෙන්ට් එකේ යන්න පටන් ගන්නවා නම් භාවනාවට බාධා කරන්නේ බණ නාමින්නේ කොහොමද? ඒක කියනවා මේ උපමාකට කියන්නේ සුත්තමේ අනුගහිතය පැලයකට වතුරක් කරනවා කියන එක. සුත්තමේ අනුගහිතය කියන්නේ භෝග වවන කෙනා භෝගියා අවශ්‍ය පැලවට කන් දැක්ක තියෙන පැලවට වතුර දැමිල්ලක් කරන්න ඕනේ. ගොඩ ගොවියක් කරනවා එවැනි. යම් වෙලාවක වතුර වැඩි වෙලා මුල් කුණු වෙන්න ගත්තොත් වතුර වැඩි වීම දැමීම ගොවිය විසින් කාට කරන හානියක්. ඒ තමයි විශේෂයෙන් කියන ලොකු අපේ ලොකු සංස්කෘතිය තමයි භාවනා කරන ගතිය හැම බණම අහන්න යන්න එපා. බුදු බුදු බණ තමයි බණ වගේ දේවල් නේ දැන් කියන්නේ. ඌ අහන්න යන්න එපා. ඇහුවම වෙන්නේ මොකද්ද? මේක ගන්න දෙනවක් යනවා. මේකද කරන්න ඕනේ. මේට වැඩි නරක සාංශික දානයක් දෙන එක අම්මර තාත්තට උපස්ථාන කරන එක නැත්නම් දේශ පාලනය කරන එක ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා කියනවා බණ අහන කෙනා විපස්සනා බරක් කරන්න. ඒක මේ පිපාසයට වතුර බොන්නා වගේ කරන්න. පැලයකට වතුරක් කරනවා වගේ කරන්න. ඕනකට වැඩි මුල් කුණු වෙන විදිහට දාන්න යන්න එපා. ඒක මේ මර කාපිරි ඇටෝම් ගෙදර ගියාම වෙන දෙයක්. ඇත්තෝ මේක දිගට තියෙනවා. ඉතින් කන අවුට තේරෙන්නේ නැහැ කොච්චර කාපුවම ඇද්ද කියලා. ඉතින් එයා කරන්නේ. අයිතිකාරය ඇත්තෝ මේක කොච්චර හදලා තිබ්බා කන මිනිහා දැනගන්න ඕන තමන්ගේ බඩ වියත ප්‍රමාණයට කන. එහෙම නැත්තම් ඇත්තෝ මේසත් නොයින් එකයි. ඒක වළක්වන්න බෑ මට මතකයි මම මේ මාස ගාණක් ඒ යුනිවර්සිටි මන්තනසේ කන්දිරේ ඉඳදී ඒ ධම්මික හඳුරු ගාවට යනවා ලෙක්චර්ස් නොත් කරනවා ඔක්කොම වැඩ කරනවා. නමුත් මේ ස්වාමීන් වහන්සේ කියන හැම වචනයක්ම හැම දෙයක්ම අපේ ජීවිතයට සම්බන්ධයි. යම් වෙලාවක භාවනා හිත තැම්පත් කියවම නම් එක හඳුරෝ ඉන්නවා ඒක. ආයෙසරා ඉඳගෙන මට කියනවා වගේ. ඒක කොහොමදකට ඒක. ඇසී ඉල මම ඒ ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීන් වහන්සේ බාධාවල් මොකක්වත් නැතිවට ඔබ වහන්සේ තමයි එකම බාධාව. <laughs> දැන් මේක මට ඉංග්‍රීසියෙන් කියනකොට අර හඳුරන්න තේරෙන්නේ නැහැ. මම දන්න ක්‍රමයට කියන්න හදනවා ඉතින් ඇත්තටම හිතනක් හිතනවනේ ඉංග්‍රීසිත් හරි නෑ ඊට පස්සේ කොහොම මට ඔබ කියන දේ තේරෙන්නේ නෑ මම කොහොමද ස්වාමීන් වහන්සේ මේ වහන්සේ කියන දේවල් ඒ තරම් වගේ ප්‍රතිපද කරන කින්තල්ලනවා වගේ අල්ලනවා අර ඔබ වහන්සේ කියන ධර්ම ගෞරවයකුත් තියෙනවා ඒ නිසා මගේ හිත වෙන බාධක කරදර නැති වෙච්ච ගමන් මේ ඉස්සරහා ඉන්නවා වගේ ඇහෙන්න පටන් ගන්නවා ඉතින් ඒ සාර්ථකව මට හරියට උඹ කියන දේ කොමියුනිකේට් වෙන්නේ නෑ ඔක් කරගෙන යනකොට ඔය බඳපු අලුත තමයි ඔක තියෙන්නේ. පහු වෙනකොට ඉතින් අර ගෙදර ගෑණි වගේ. කොයි බණත් එච්චරයි. ඒක නිසා ඒව ස්වභාවක සිද්ධි. ඉතින් ඒ කාලෙට එහෙම තමයි. ඒවා ටික කාලයක් කරනකොට ඕක දවල්ට කනවා රැයට කනවා වගේ ඉතින් ඒක පුරුද්දට යනවා. ඒකම කරගෙන යනවා. නාවෙන් ඩොට් නෑ ස්වාමීන් වහන්සේ කලක සිට භාවනා පුරුදු පුහුණු කරන භාවනා කිරීමේදී වැරදි ආරෝප දක්නවා හැරෙන ඉදිරියට යාමට නොහැකි නොහැකිව සිටිනවා ඔබ මෙවැනි තත්යකට පිළිතුරු පිළිතුරු දුන්නාදයි නොදැනී ආලෝ ආලෝකයේ එසේ දකිද්දී තවදුරටත් ආනාපාන සතිය වැඩි වීම හරිද එසේ කල විට ලැබෙන ප්‍රතිඵලය අනුගාමන්නේ කෙසේද? එනවා සරණ. උත්තර දීලා තියෙනවා නම් මේ කියන ප්‍රශ්නයට උත්තර දෙනවා නම් ආලෝකය ඇතිකොට ආනාපානෙ කොහොමද ආලෝකය නැතිකොට ආනාපානෙ කොහොමද කියන මේ දෙක ගලප ගන්න පුළුවන් නම් ආලෝක ප්‍රශ්නේ ආලෝක ප්‍රශ්නයක් නෙවෙයි ආලෝක සිද්ධිය හරහා යන්න පුළුවන්. ඒක හරියට කියනනම් ආශ්වාසය වෙලාවට මේ ආශ්වාසය ප්‍රශ්වාසය නෙවෙයි. මේ ආශ්වාස ප්‍රශ්වාසය වෙලාවට මේ ප්‍රශ්වාසය ආශ්වාසය නෙවෙයි කියලා ආලෝකේ නැති වෙලාවේ ආශ්වාස ප්‍රශ්වාසය. මේමයි ආලෝකය ඇති වුණාම ආශ්‍රත් ප්‍රසාර. මෙහෙමයි දෙක ගලප ගන්න පුළුවන් නම් ආලෝකය ඉක්මවල යනවා. දැන් ස්වාමීන් වහන්සේ කාර්ය බහුලතාවය නිසා අපි එක මොහොතක වැඩ දෙක තුනක් කිරීමට පුරුදු වී ඇතෙනවා. උදාහරණ වාහන බැඳීම දුරකථන සීම බණ ඇසීම කෑම රූපවාහිනී දැවීම අර්ථකථන <laughs> කන්රුවාගෙන කතා කරමින් වැඩ කිරීම මේ නිසා අපේ සතිය මොඩවීමක් ඇති වේ. දියුණු වීම දියුණු බවක් ඇති වේ. ආදාදෙන මේ වාදෙම ඇති වෙනා කියන්නේ මේ ප්‍රශ්න දෙන පාර අයින යන මිනිස්සුන්ගේ තත්ත්වය. සතිය නම් ඔය ප්‍රශ්නයක් ඇත්තේ නෑ. පාර අයින කට්ටියට හෙල්මට් එකක් දෙන්න වෙනවා. මේ ඔයගොල්ලෝ බනා රාස්කාර්පත. මේක නම් අහන්න දෙයක් නෑ. මේ one thing at a time and that done well කියලා තියෙන්නේ. නමුත් ඒ වෙනකොට ඉතින් අපි අර උදුප්පත්තලා ඉපදිච්ච ඉඳන් මොකද කරන්නේ? අරකට කරන්න ඕනේ මේකත් කරන්න. ඉතින් නමුත් කල්පනා කරන්න මේ මේම මේ නිසා සතිය නොවැඩිනොටදී මේක හොඳයි. මේ ඔක්කොම නිසා බෑ මම ලබන අර්ධ සතිය වඩනවා නැත්නම් බබා ලොකු වුණාට පස්සේ සතිය වඩනවා කියලා වැත්තක දැම්මොත් කවදාකවත් දෙ වෙන්නේ නැහැ. ඒ නිසා හොඳම වෙලේ තමයි කොහොම කොමාරි කරන්න ගියාම අපිට කවදා හරි පිනක් කියන එක තේරෙනවා නම් අපි ඇත්තටම කාටට උදව්වක් කරලා තියෙනවා, ඉන් කරලා තියෙනවා අපිට නිසින්ින්දේ විවේකීව, බුද්ධ කලාව, විශ්‍රාම වෙලා මේ වැඩේට ඉත දාන්න හම්බුනේ. ඉතින් ඒක ලොකුම ලොකු පින කියලා. ඉතින් අපිට යම් චිත්තක්ෂණයක තියෙන වැඩ බහව තබලා ඓශෝදානාන සීයක් පිටවල සුදුපත් සුදු පිළිමකට පහදලා පහනක් තුරලා ඉඳගෙන භාවනාව සඳහා භාවනාවක් චිත්තක්ෂණයක් ලබනකොට කොච්චර පින් කරලාද කියලා හිතන්න. ඒ නිසා මේ චිත්තක්ෂණය නිවන වගේ හිතන්න. අනේ අනිත් දවසේ මට ගොඩක් වේපා මට වගේ චිත්තක්ෂණ දෙකක් ලැබේවා. තුනක් ලැබේවා කියලා අපිට තේරුම් අරගන්න තියෙන්නේ මේකේ දුෂ්කරතාවයත් එක්ක සාධාරණ නොවයි. ඒ විවේකීව ඒ සඳහාම ඒ දේ කරන්න හම්බ වෙන්න අපි කොච්චර සංසාරේ උද්දෝත්පාද කාලයක් ඉඳලා අඬා වැටෙන්න ඇද්ද? මනුෂ්‍යාත්ම භාවයක් ඉඳලා අඬා වැටෙන්න ඇද්ද? චින සම්පත්තිය කියන මේ ඇහ කන දිවනාසය අංග පුලාවක් හයිතෝ මට ලැබේවා කියලා අඬා වැටෙන්න ඇද්ද? කල්යාණ මිත්‍රෙක් දකින්න ලැබේවා කියලා සත්‍යමය කසන් ලැබේවා සත්පුරුෂ ආශ්‍රයක් ලැබේවා කියලා මේ වගේ පූර්ණ කාය භාවනා කරන්න ලැබේවා කියලා කොච්චරක්නම් ඒ එකක්වත් මේ පින් නැතුව ප්‍රාර්ථනා කරන්න හම්බෙන්නේ මේ ප්‍රාර්ථනා කරලා තියෙන මේක අහම්බයක් කවදාකවත් අහන්න අදාළ පිනක් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙහෙම ඉන්නකොට මේවා සාකච්ඡා කරනකොට තේරෙනවා පින් මදිකම නිසා අපි සමහරලාට ඒකට පූර්ණ කාර්යය කරන්න බෑ. ඒ වුණා මොනව කරන්නද? ඇති වෙච්ච තත්ත්වෙ නිසා ඒ වැඩේ කරන ගමන් පුළුවන් තරම් බලන මේ සතිය කියලා කියන්නේ ඔය ටී තාමත්ම බලවත් ආයුධයක්. මේක මේ මේ සතිය නිසා තමයි අපි දන්නේ එක වැඩක් කරනකොට මෙහෙමයි දෙකක් කරනකොට මෙහෙමයි තුනක් කරනකොට මෙහෙමයි තුනක් කරනකොට සතිය ගැම්ම අඩුයි නේද කියලා දන්නේ සතියනේ. ඉතින් දැන් සතිය වැඩේ බාධාවක් තියෙනවා. අපිට කරන්න තියෙන්නේ ආ එකක් ජයසිරි මංගලම් කියලා සතියේටම වැඳලා වැඩ ටික කරගෙන යන්න හැබැයි වුවමනාවේ ආයාසයෙන් වැඩ වැඩි කරගන්න එපා. ඒකට නම් කිසිම සමාවක් නැහැ. යා කෑනයි රෙද්දස්සේ දාගන්නවා කියන එකක් තියෙනවා. ඒක කෙරුවට සමාවක් නැහැ. හැබැයි එක්කෙන පවට වැඩ ගොඩක් ආවට පස්සේ ඉතින් ඉවසපන් පපුව කියලා බර අරිනවා. වෙන මොනවා කියන්නේ? පපුව වතු ටික ආරෙන් මොනවා ඉවසපන් පපුව කියලා යනවා. හැබැයි ඒ තියේදි තල්ලපු ගෙදරට ඇඟිලි ගහලා අරවා මේවා කොරාගෙන ගා ගන්නවා නම් දා ගන්නවා නම් අනා ගන්නවා නම් කවදාකවත් අනා ගන්න වෙන්නේ නැහැ. ඒ තමයි අනාගාමී සහ අනාගන්නවා කියන දෙකෙන් සිංහල බෞද්ධය විතර අනාගන්න જાතියක්. සිංහල බෞද්ධය විතර අනාගන්න જાතියක් මම දැකලා. හැම දේම අල්ලට අදන බූවල්ලා වගේ. අර අන්නෙන් එකයි මේ අන්නෙන් එකයි මේ අන්නෙන් එකයි මේ අන්නෙන් එකයි අල්ලගෙන පහුණයි කියලා අන්නවා. ඉල්ලුව නිසා ඕක නෑ. ඉන්නතර මං කියන අපේ පොල්තල් ටිකක් ගාගෙන ඉන්න නිතරම කොස් කපන්නේ. ඒක කොල් ඕල ගෑවෙන හොඳට බලන්න. ඔන්න ගෑවිච්ච තේ කොහොල්ල ගෑවුනට ගලවන්න ලේසි. කොහොල්ල ගෑවුනට පොත්තල් ගලවන්න පුළුවන් ගැලවෙනවා. මේ ශාස්ත්‍රීය වල ඒ දවසල තින් අපි අත්‍ත මේ ඇඟ ඇවිල්ලා තියෙන කොස් කාලම වෙන මොකක් කරාද? කොස් කපන්නේ ඉස්සලම මුල් දෙයක් අත් දෙකන බොහොම දෙයක් ගා ගන්නවා. මොකද ගා ගන්නවා? ඔය දන්නවා ඒ දවසල අපේ පැත්තේ කතාව තමයි කොස් කාලයට අහන්න ඕනේ රිවුරෙක් කෝල්නේ. ගමේ කියන කතාව. ඉතින් ඒක දිස්සල දන්නේ නැහැ කොල්ලත් එක්ක වැඩ කරන කියලා පොල්ලත් තියා ගාවෙ. ඉතින් මේ දෙනකත් එක්ක ඉන්නකොට හැල හලන හැටි දැනගන්න. වැඩි කතාවක් දිගට යන්න යන්න දෙන්න එපා. වැඩි ගණසෙනු කරන්න යන්න එපා. හම්බෙච්ච ගමන් Tamange ජාම බේරගත්ත පැත්තකට. අපි ඉතින් මේ හිතන්නේ මේ හිතරක් කරගෙන නැත්තම් මාන්නක්කාරකම කියලා ඕන බම්බෝ කියලා. වෙන කරන්න බෑ. ඔක්කොම සතුටු කරලා කරන්න බෑ. ඉතින් ඒ හැලෙන ක්‍රමේ අපේ පොත් දාගෙන ඉන්නේ මේ සාමාන්‍ය ගැලවිච්චාව කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ කියන දෙයක් නෑ. ඒකට මම අනුකම්ප කරන්නේ. කොහොමඩක්වත් අනුකම්ප කරන්න. වැඩ වැඩි වෙන්නේ සත්‍ය පිටුම කියන එක මම නෑ ඒක දෙල්ලමක් මම. ඉදත් එහෙමයි. ඒක මම හරි කැමතියි. නමුත් මේ සත්‍ය පිටුම මිනිස්සු වැඩ වැඩි කරගන්නවා කියන එක සමාව දෙන්න කියලා තමයි. ස්වාමීන් වහන්සේ භාවනා කුසලයේ සංසාර වර්ගය පිටිකිරීමේ හේතුව අඳුනගන්න. එසේ ආංශ කුසල් ප්‍රත්‍යගාමී වීමට හේතු බාධා වෙනවා. අපි ඇත්තට මේ වගේ ප්‍රශ්න ගන්න යන්නේ මේ වගේ වැඩමුළු වලදී අපි බලන්න හදන්නේ පුළුවන් තරම් සතිය පිටව ගන්න උපක්‍රම දේවල් මිසක් මේ සාමාන්‍ය ඕක කතා කරන පටන් අරගත්තොත් උගාක් ලවනාශ්‍රය. ඉෂා තමයි ඔයගේ ප්‍රශ්න කම ඇත්තටම හරියට වෙලා හරියට උත්තර දෙනවා. නමුත් මට දැන් තේරෙනවා අපි මේ සතිය පිටව ගන්න කියන එක දෙකට අපි කට්ටියක කියලා කතා කරමු. ඒකෙන් පිට යන ප්‍රශ්න අපි පොඩ්ඩක් අයින් කරමු. එතකොට අපිට කට්ටියගේම අවධානය එක තැනට යොමු කරන්න පුළුවන් නැත්නම් මේ ආමිෂ කුසල් කියලා මේ පළවෙනි භෝගේ පළවෙනි කොටස නම් හැමදාම ධර්ම දේශනාවල කතා කරනවා. ඒ නිසා මම ප්‍රශ්නේ බහතමනවා ඊගාමසක. ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය කරමින් සිටින අවස්ථාවක ආශ්වාස ප්‍රාශ්වාසයේ වන දර්ශන වලින් විනිවිද සිටින විට විනිවිද කිරීම සංඥා ලෙස දැනෙනවා. නැතුව තිබෙනවා නම් හොඳයි කැමැත්තක් ඇතිවි ඒක ටික වෙලාවකින් හුස්ම මුදෙනි මුකුත් මුදෙන සංපාතක කිස් තරකටපත් වේ මේක භාවනා දුරදින උපදෙස් උපදෙස් ලැබුණට ඒර විභව සංහාවල සහ අනුවා සංහාවල සහ අනුපාදනේ මේකේ වාසයට පැවසීමේ යමක් ඇත හරියටම නෑ තව වැඩි පිළිස්තු කරලා ලියනවා නම් හොඳයි. ඒ කියන්නේ මිනේ කියන මේකේ තොරව අරමුණ පවත්වාගෙන යන්න පුළුවන් වෙලාවේ මිනේ නොකර සිටීම විභව සංහව කියලා සඳහන් කරලා කියනවනම් ඒ ගුරුවරයාට ප්‍රශ්න නම් තේරුම් ගන්න තියෙනවා. නමුත් උත්තර දීමේදී ප්‍රවේශම් වෙලා නැහැ. කිසිම ප්‍රශ්න අසන්න දක්ෂ වැඩ කරලා තිබිලා තියෙනවා. ප්‍රශ්නයක් බොහොම ලස්සනට ගොනු කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ මම ඊයේ ළඟදී තනකදී මම කියුවා මේ කාල් ජොන්ගේ ප්‍රකාශනයක් එවඩාක් මේ හීන විග්‍රහ කිරීම පිළිබඳව කතා කරලා තියෙනවා. එයා කියලා කියනවා මේ ಜಾති අන්තර් වශයෙන් හැම කෙනාම හීනෙන් දකින්න එකම දේ කියලා. يعني වගේ ධනවන දැන් පිළිබිඹුව එකමයි. ඒ නිසා මේ ಜಾති අන්තර් වශයෙන් මිනිස්සුෝ එක එක දේවල් ඉන්නේ දකින්න හැටි ඒකේ නියෝජනය වෙන දේවල් සමානකමක් තියෙන නිසා ශිෂ්‍යයන්ට කියනවලු හැම වෙලාවෙම මේ පොදු මන ජනමතය නැත්නම් පොදු ජනයා කඩහසු මාර්ග කරනකොට තියෙන සංඥා ක්‍රම තියෙන ඒවා ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. හැබැයි කියනවා යම් කිසි කෙනෙක් හීනයක් විග්‍රහ කරන වෙලාවදී ඒකක්ක පාවිච්චි කරන්න ඒකට හොඳට අහුම්කන් දීලා බලපන්. හැබැයි සාමාන්‍ය දැනුම තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙනෙහි කරලා සංඥා ටික කඩලාතුව දැනගෙන තියෙන්න ඕන. නමුත් භාවනාවේදී මෙනෙහි කිරීම අවශ්‍ය නැතුව අරමුණ හොඳට ඒක විසින් පෙන්නනවනම් ඒකට අලුතෙන් නම් ගන්න ඕනේ නැහැ. ඒ නිසා මේ මේ කර්මී කතා කරන්නේ විතක්ක චෛතසිකය අරමුණ දැපෙන දමා ගන්න. අරමුණ වාංගු කර ගන්න. අරමුණ මේචල් කර ගන්න. ආම්බාම් කර ගන්න අපි නම කියලා කතා කරනවා. නම කියලා කතා කරන එක නායත අහන ගතියට ආවට පස්සේ ඒ ඒ දඬුවම නතර කරනවා. ආයෙ දඟලුවොත් නායක නානස් ආශ්‍රයෙන් ගන්නවා. අන්න ආයෙ මෙනේ කරන්න මෙනේ කරන්නේ නැතුව කටයුතු කරනවා නම් මෙනේ කරන්නේ නැතුව හොඳට අරමුණු කී කර වෙනව නම් යන්න හරි. ඒකෝර තමයි හිතට විවේක වෙන්නේ. මෙනේ කරන තාක්ක හිතට විවේකයක්. යෙදිලානේ. නිසා අවශ්‍ය දක්ක දක්ක ගෙනියලා මේ නතර කරනවා කියන එක ඒක මම හිතනවා අපේ ජීවිතයේ තියෙන නැත්නම් ශිල්පයක තියෙන ඉතාමත්ම දක්ෂ. ඒක හරියට කියනවා නම් මේ මම මම කියන්නේ නිදර්ශනයක් අපිට වැඩි ඇති. පිටිපණින මිනිස්සයා කොච්චරක් උඩ ගිහිලාද හිතාතර ඉන්න ඕන කියන එක කුටුවරට කියලා දෙන්න. යාර හිතෙන් ගන්න අන්තිම වැඩේ ගන්න ඕන. හිත පොළවේ ගහලා යම්ම අරගෙන හිත තද කරලා කෙල්ලවරටම යන්න ඕන. ගිහිලා හිත විසිකරන ගැම්මත් අරගෙන තමයි වාරකින් එහා පැත්තට පන්නේ. ඒ නිසා හිත කලින් පැන්නොත් ගැම්ම ගන්න බෑ. නමුත් අන්තිම වෙලාවෙත් අතෑරි නැත්තම් පොල්ල වැටෙන්නේ බාරකට. ඉස්කිරි වෙනවා. ඒක පරාදයි. ඒ නිසා එයා අන්තිම මොහොතට නිකම් ගැම්ම අරගෙන පොළ විසි කරන්න. තමන් පණින හිත විසි කරන්න ඕනේ. උසපණින් එකේ බාහිරකට වැටෙන්නේ නැති. ඊට පස්සේ ආවතර පයි. එතෙන් යතරින් නැත්තයි කරන්නේ. ඒ නිසා කොතනදී අතාරින්න කියන්නේ අර කියලා. අතාරින්න වෙයි කියලා හිත රැහැල්ලුවට අල්ලගෙන හිටියොත් මොකද? දැඩිව ග්‍රහණය කරනවා. හිත හිතද උඩට යනකම් හිත දුන්නක ක්‍රියාව කරලා මේක දැඩිසේ ග්‍රහණය කරනවා. අවශ්‍ය වෙලා ගතන. කඩු සටන් කරනකොට කඩුව අල්ලා ගන්නකොට උතුම ගැම්මකට. නමුත් ඒක හරඹ කරන්න පුළුවන් විදිහට අත සුනම් මේ විදිහට කියා ගන්න. අත් දෙකේම කඩුවම හොරා ගත්තොත් කඩු සටන් කරනවා. අමෝරගෙන දඟලුවොත් බෑ. හොඳට සුමට වෙන්න ඕනේ. ශිල්පීය දක්ෂකම අතෑරෙන්නත් ඕනේ. ඉතින් ඒක නිසා විතර්කයක් එක්ක වැඩ කරනකොට කියලාම කරලම ඉවරයි. ඉතින් නැත්නම් වැඩ ගන්නවා ඊට පස්සේ යනවා. ආයෙ ඕනනම් ආයෙ ගන්න. හැබැයි ඒ ගන්න ප්‍රයෝජනේ සලකලා ඉතින් ආයුධයත් එක්ක කරබදන්න නරකයි වඩුවා. ගස්වාමී වාසේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධය විගති මායි කතියයි ඉන්නේ කියවා. මේ පැහැදිලි කර පැහැදිලි කරන්න නැතකොට සතිය තුළ විදියට යාමේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දෙක එක්ස්පීරියන්ස් එකක් ලෙස දැනගැනීමට ලැබෙනවා කියන්නේ මුල් ප්‍රකාශය දෝෂසහිතයි ඒක කොහොමද කියවන එක තන කරමගේ දෝෂයක් මේ අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මය නැත්නම් ඒක සුතමේ ඥාන එකක් තියෙනවා චින්තාමේ ඥාන එකක් තියෙනවා ප්‍රත්‍යක්ෂ ඥාන එකක් ප්‍රත්‍යක්ෂ ඥානේ කවදාකවත් සුතමේ ඥාන චින්තාමේ ඥාන නැති වෙන්න බෑ නමුත් සුන්තාමේ ඥාන සුතමේ ඥාන 100ක් තිබවත් ප්‍රත්‍යක්ෂකට එන්නේ නැත්නම් ඇති වැඩකුත් නැහැ. ඒ නිසා ඒ හැම එකක්ම ඥාන තුනක් හරහා ගිහිල්ලා තමයි කුක්ටි සිද්ධ කරන්නේ. ඒ නිසා ඒක අනිවාර්යම චින්තාමයයි කියලා හිතුවනම් ඒක ඇසීමේ දෝෂයක් හෝ මම මේ වෙලාවේදී කියනකොට මගේ ඇතිවෙච්ච දෝෂයක් එක්ක නිවැරදි කරගන්න කියලා මම ඉල්ලයි. මොකේද? book knowledge, deductive knowledge and direct knowledge. කුක්නොලෙජ් කියන එක තියරි නොලෙජ් කියනවා ඩිඩක්ෂන් එක ඉන්ෆරෙන්ෂල් කියනවා රෂනල් කියලා කියනවා අනික ජෙනරික් එක්ස්පීරියන්ස් ස්වාමීන් වහන්සේ ඉන්නම් සංගති පස්සු යන ආකාරයට මුදලින් සිදුවන කුසල් හෝ අකුසල් ක්‍රියාව ඊළඟ භවයේ ඊළඟ භවපච්චය ජාති නාදී ආකාරයට සංකිච්ඡේන පංච පාදාන ස්කන්ධය බලක්පත් වූ බලක්වා ගැනීම සඳහා සලායතන මතින් කළ හැකි දෙයක්. වචන ගොඩාක් පැටලවගෙන තියෙන්නේ නිකන් මට හිතෙනවා මේ බඩේ අදින්න ඇති කියලා. ගාක් ඔය හයි ප්‍රෝටීන් කන්න එපා. දිනවන්නේ ඒ නිසා කර්මා කරලා මේ Tamanට අත්දකපු එකක් එක්ක කතා කරන්න. ගොඩාක් අනේ මේ වචන දාගෙන ඉන්නකොට මේ වචනේ මේ තේරෙනවා මේ මූල ධර්ම පටලවාගෙන කියන එකේ කෙලවරට ගිහිලා. ඒ නිසා තමයි භාවනා කරනකොට මේක තමයි අදාළ වෙච්ච හැටියක් කියන්නේ. එතකොට මට සුද්ධ කරලා හරස් ප්‍රශ්න අහලා ගන්න පුළුවන්. මේක නම් ගන්න හිතෙන්නේ නැහැ ප්‍රශ්න. ගොඩක් පටලවාගෙන තියෙනවා ටික ඉහළ තියෙනවත් හරියට. ඒ නිසා මම එළිය පෙන්නන්න කියනවා තමන්ට මේව අදාළ වෙච්ච තැන භාවනා කරන සම්බන්ධ වෙච්ච එකට කතා කරන්නේ ඒක නම් මම දේශනයක් සාදර වෙනවා. මේක නම් බෑ. ඒ ස්වාමීන් වහන්සේ භාවනාවේ මුල් කපුට ඇදීම කියා යටි පිළිබඳ වාසයේ බොහෝමයි. ස්වාමීන් වහන්සේ මම මල ප්‍රීතියදී වෙන නිසා එනදීමේදී වාසා ජවකාරයේ එකවත් පොළේ ගැටෙන මොහොතක් ඇති බව පිළිගනි. මේ අවස්ථාවේ විඥාන දෙකක් පහළ වී ඇති බව සිටින. නමුත් තවත් පරිශීලන කරන කල එකක් අනෙකට වඩා සියුම් ඉන්ටෙන්සි බව එංගිනි. මේ භාවනාවට ආදාළ ආකාරය පැහැදිලි කරනු මැනවි. විඥානය යන වචනේ අකුරු දැක්කම සමාව මේක අකුරු. ඒකේ ප්‍රශ්න කියවන එක නට බලපන්නේ අකුරු මං කියන මේකට නිදර්ශනයක් විඥාන දෙකක් කියන එක වම් අත දකුණු අත යට අත ගන්නට අත ගන්නකොට බලන්න දැනෙන්නේ Tamanට වම් අතද දකුණු අතද විඥානයේ උඩ දෙකක් එකට වෙලා රෝල් වෙලා පේනවාද එකක් වෙන වෙලා පේනවාද අත් තමන්ගේ අත තමන් මත ගතලා ගන්නකොට ওই දෙකෙන්ම එනවා. ඒ වගේ පොළවේක අද දිනකොට මේකෙන් බර අයින් කරනවා මේකට බර ගන්න. ඒක විඥාන දෙකක් නෙමෙයි තියෙන්නේ. මේ පෙරලෙන රෝලයක්, පෙරලෙන රෝදයක් වගේ මේ බුදුජානනාංශයේ නිදර්ශනයට අනුව කරාදි ගහපු කරත්ත රෝදයක්, බර කරත්ත රෝදයක් කරගෙනකොට එක වෙලාවකට බර ගන්න ඒ කාර්යයක්. පොළොවට හේත් වෙලා තියෙන අරේ තමයි. අනිත් එකට බරේ මාරු කරනකොට මේකෙන් මේකට මාරුවක් යනවා. නමුත් ඒක මේ හරිම යොසුලෝ සිදුවෙන එකක්. ස්ථිරව පවතින එකක් නෙවෙයි. මේකෙන් ඒකට මාරු වෙමින් මාරු වෙමින් තියෙනවා. ඒ වගේ දේවල් වලදී රූප දෙකක් තියෙනවා, වේදනා දෙකක් තියෙනවා, සංඥා දෙකක් තියෙනවා, සංස්කාර දෙකක් තියෙනවා, විඥාන දෙකක් තියෙනවා කියන එක නෙවෙයි තියෙන්නේ. පැටර්න් රිලේ රේස් එකේ එක්කෙනෙක් දුවගෙන ඇවිල්ලා අනිතිකට බැට් එක මාරු කරනවා. ඒ මාරු කරන වෙලාවේදී අයිතිකාරයක් විපොත් මේ මේ දීපේක නැතුවත් ඔය බැට් එක මගේ කියලා නැත්නම් ගන්න එක නැතුවත් නෑ ඔක මගේ කියලා ඔය බැට් මාරුව තිබුණේ වෙන්නේ රේසකින් පරිදි ඒ නිසා මේ මාරුව සිද්ධ වෙන වෙලාවලේ ගොඩාක් සිද්ධ වෙන ඉුවයිදී අපේ හිත හරීම මායාකාරයි ඒ නිසා ඉස්සලා තියෙනවා මාරුව නැතුව gediy පිටින් තියෙන තැන වල හොඳට බලන බලනකොට පේනවා මේක හැම වෙලාවෙම එකින් එකට අත්තාලෝ කුමාරයා වගේ අතින් අතට යන වැඩ පිළිවෙලක් තමයි සංසාරිකය නිශ්චය සංඥාව ගන්න හදන්නේ නැහැ එකක ඉස්තිරව තියෙනවා කියන්නේ. දැන් වෙලාම එකින් එකට එකින් එකට මාරු වෙනවා ආශාස ප්‍රසආසයට යනකොට. පිම්බීමෙන් හැකිලීමට යනකොට වමෙන් දකුණට යනකොට හැම වෙලාවෙම මේක වෙනවා. හොඳ තැනකට අවධානය යොමු වෙලා තියෙනවා. ඒක නිසා තවදුරටත් නිරීක්ෂණය කරන්න මේ අතීතකට මාරු වෙන ජීවිතේමත් උච්චරයි සංසීතියකුත් උච්චරයි එකින් එකට මාරු වීමක් තමයි මේකේ තියෙන්නේ. This event patient Swami a Group introduced has its own inherited benefits, but it looks like the same kind of questions are repeated again and again as a humble kind solution. Can we implement prior filter so that we can select? Yeah, but I think that uh, repetitive listening is uh, the effective way of learning. Vana, vana is a term. Again and again you have to listen. If you read this particular sutta, the same phrase appearing again and again and again. So at the beginning you feel like boring, you feel like uh, uh, uh putting into a uh, concise form. English books try hard to put them in the concise manner. But no traditional teacher will allow disciple to learn by heart in a concise manner, do it again and again it again and again. For example, if you wish to make a magnet out of a piece of raw iron, what you have to do is apply and apply a magnet into a raw iron again and again in the same pattern. When you apply slowly, slowly, the iron becomes magnet. There's no other way. So therefore, repetitive listening is the most effective way. So therefore, understand if you wish to learn uh, piano, if you wish to learn typewriter, if you wish to learn any musical instrument, you have to practice the same tone, same note, thousand and one times, then only you learn. It appears like boring, therefore Westerners they call, at the beginning it is painfully slow. You have to be very patient and develop the respect to the Dhamma, that is called Dhamma Gaurava, do it again and again. Then ultimately you will not only get the theory understanding, you get the proper vibration. You will get the proper respect. ගරු ස්වාමීන් වහන්සේ බොහෝ කලක සිට වාහන කුස්ම විස බලාගෙන භාවනා කරන විට සමහර විට කුස්ම මගේ සිරුරට දැනීමද නැති වීම ඉස් භාවනාවට පැමිණි. මා කලේ වහාම මගේ මාකට ඇඟිලි දෙක පිටගසා නැවත කුස්මට අවධානය යොමු කිරීම. දුතුමා වෙන කෙනෙකුතුන් සංවාද පරිදි කිලිස් ඇති කරක් බව වටහා ගනිමි. ඊටාම සතුටුපත් මා නැවත ඒ කිස්තැනට ගොස් හැකි වේලාව ගත කිරීමට සිදුවා. දැන් මා එතනට යන්නේ නැති තත්ත්වයක් පත්ව ඇත. මා කල යුත්තේ කුමක්දයි මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන්න. බිග්ිනර්ස් uh, මයින් ආධුනික මනසක් ඇති කරගන්න අද ඉපදිච්ච බබෙක් හුස්ම ගන්න පටන් ගන්නවා. පාඩුවල ඉවරලා බලන්න ඉපදිච්ච ගමන් බබෙක් හුස්ම ගන්න බලන්න. හුස්ම ගන්න ඉගෙන ගන්නවා වගේ දැන් අපි කරන්න දෙන හුස්ම සති පිටවට ඉගෙන ගන්න. නමුත් ආධුනිකයෙක් විදිහට පටන් අරගත්තොත් ඔය විචි සිද්ධි හරි කියන්නේ නැතුව වැරදි කියන්නේ නැතුව ඒ වරගිය පාරේ නැවත යන තියෙන අවස්ථාව වෙන්නේ. ඒ නිසා ආධුනික මනස මේකට කියන්නේ ආදි කම්මික ආදි නව කර්ම ආදි කම්මිකයි කියලා කියනවා. විපස්සකයා විපස්සනා. තවත් තව විපස්සනා කියන වචන සම්බන්ධව ලස්සන වචනයක් මේ භාෂාවේ තියෙනවා. ආදි කම්මික විපස්සක. හැමදාම තමයි පිච්චි හොඳ හෝ නරක පැත්තක දාලා අලුතෙන් පිට අලුත් කරන තමයි භාවනා කරන නිසා නවක මනසක් ඇති කරගන්නේ කියලා කරුණාවෙන් ඉල්ලනවා. ස්වාමීන් වහන්සේ සක්මන් කරන විට සක්මනේ කෙලවරට ගොස් සිටගෙන සිටිනවායයි සතිය දැනෙනවා. අපර කීපයකට පසු ඇරෙන්න සිටිනවායයි චේතනාවක් පහළ වුවත් මේ චේතනා ඒ දිනායක පවතිනායක සූර්යයේ නැති වී යන යන ආයු බලසිතියි විශේෂ චේතනා වාර හතරක් ඇවි එකවරම එක් චේතනාවකට පසු ඇරීම සිදු වේ විශේෂ සම්බන් වාර කීපය කීපයකදීම අත්දැකීම මගේ ප්‍රශ්නය චේතනාව වැලකී එකක් පමණ ක්‍රියාවට නම් වන්නේ කුමන හේතුවක් නිසාද ඒ තීරණය වන්නේ විඥානයේ විසින් ආඹ ලෙසද. අතරම හරි අමාරු හොඳයි අහලා තියෙන ක්‍රමයේ කියන්නේ විචක්ෂණ පැත්තේ හොඳයි. ඒ කියන්නේ මේ චේතනාවක් ඉල්ලීමක් ආපු පළවෙනි තැනේම ක්‍රියාත්මක කළා නෑ. මොකද මේ නැවත නැවත නැවත නැවත ඒ චේතනාවම එනවයි කියලා කියන්නේ කෘත්‍ය අවශ්‍යතාවය. එහෙම නැත්නම් අපි හැබැයි. ඉතින් එතකොට මේ අපි කවිලා කිරි ඉල්ලනකොට, කැම ඉල්ලනකොට නැත්නම් කටි කැල්ලගේ ඉස්සරහා කෙන්ද්‍රී ගන්නකොට එක සැරයක් කෙලෙවට උ යන්නේ නැත්නම් දෙසරයක්, තුනසරයක්, හතරසරයක්, පස්සරයක් කරනකොට උන් මේ කරන් ඵලයන් යන්න කියලා හරි වෙලාව දෙනවනේ. ඒ වගේ අපේ අර විඥානේ සමහර ලාට අර මේ සංස්කාර වලින් චේතනාවෙන් කරන අඬහෝ ගෑම කණින්දම නිසා සලකනවා හැබැයි කොහොම වුණත් සක්මන් කරා හැරුණත් නැතත් හොඳ සතියකින් ඒ වෙලාවේ මනස පවතිලා තියෙනවා. ඒ නිසා තමන්ට සිද්ධ වෙයි තමන්ට තේරෙනවා මේ කටයුතු වල යට පාර්ලිමේන්තුවක වයිට් පේපර් එකක් මේ කැබිනට් පේපර් එකක් පාස් කරනවා වගේ වැඩ රාජකාරී ගොඩාක් ගිහිල්ලා තමයි ක්‍රියාවක් සිදු වෙන්නේ. ඉස්ලාම යෝජනාවක් කරන පිස්තිර වෙනවා ඊට පස්සේ ඔක්කොම චෙක් කරලා බලනවා ඊට පස්සේ CCI දාසං කරනවා ඊට පස්සේ ඩොක්ටර් ඩිපාර්ට්මන්ට් සයින් කරනවා ඔය අපි හිතාන එකට ඇප්පිල්ලම් ගහන්නත් ඒ දෙල්ලම යනවා. හුස්ම ගන්නත් ඒ ටිකම යනවා. ඒ වගේ අත හරවන්න, සක්මන හරවන්නත් යනවා. ඒක බොහෝම සීක්‍රෙන් සිද්ධ වෙනවා. නමුත් කිසිම වෙලාවක ඒවගේ අඩුපාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා එක වෙලාවක හොඳට සතිය ආපිලාවක යොමු කරපුවාම එක වැඩක පේනවා මේක කොච්චර ඉරේ පිටිපස්සේ වැඩ රාජකාරී ගොඩාක් වුණාට පස්සේද වීතික්‍රමණයක් සිද්ධ වෙනවා. කායික ක්‍රියාවක්, වාචික ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඉතින් මේකෙදී අපි ලොකු සාන්තින කාලේ කියනවා මේ දීපසෝත ඥානයේ තියනවා නම් ඒ දෙයියෝ අහන්නේ දෙයියන් අර ඇතුළේ යන කතාව ඇහෙනවා. හැරියන් හැරෙන්න ඕනේ හැරෙන්න ඕනේ හැරෙන්න කියලා චේතනා විතක්ක කරනවානේ. ඒ විතක්ක කරනකොට විතක්ක වේ පහලම අහනකොට දෙයියන් දන්න මේ යක්ෂතාවකට කියනවා. ඒ අපි කතා කරන්න ඉස්සෙල්ලත් ඒ වගේ අපිට තේරෙන්නේ නැහැ. කතා කරන්න ඉස්සෙල්ලා අපි ඒක ඇතුළේ ප්‍රොසෙස් වෙනවා කියලා. නමුත් ඒ ප්‍රොසෙස් එකම තමයි process එක තමයි ඇත්තටම දිබ්බසෝතන දිබ්බසෝත ඥානයට අහු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මතු පිට ටික විතරයි අපි දන්නේ නමුත් මොඩියෙක් වුණා, දක්ෂයෙක් වුණා, විඥාති කෙනෙක් වුණා, නැති කෙනෙක් වුණා, භාවනා කරන කෙනෙක්වත් නැති වුණා. ඒ යට තියෙන සර්කිට් එක කම්පියුටර් එකේ කීබෝඩ් එක නෙවෙයි. යට තියෙන සර්කිට් එක දිහා බලනකොට ඒ හැම කීබෝඩ් එකක්ම ක්‍රියාත්මක වෙන්නේ ඕ සර්කිට් එක ආකාරයට. ගරු ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ රූපේ 11 ආකාරයෙන් බැලීම දුටි සංකේ කාල තුන අතීතනාගත වර්තමානයේ අජත්ත වෛද්‍ය හීන ප්‍රතිෝදාරික මුතු වේන තේරේ වේන්නේ තේරෙන්නේ දුරේ සංකේ පමණයි අනික් ඒවා පහදා දෙන්න මෙව දැකීම බහනාට ප්‍රතිලාභයක් වන්නේ කෙසේද අපි අද ධර්ම දේශනාවට මේක සමහර විටක මත වෙනවා ඒක නිසා මම මේක මේ දැනට ප්‍රශ්නේ පහ කියනවා අපි ප්‍රශ්නේ ධර්ම දේශනාව වෙලාවදී ඒකට වෙලා ගන්න අපි ඊගා ප්‍රශ්නට යමු respected Bante my question is on how to maintain mindfulness or how to be mindful in the daily activities i selected eating as a practical and practicable one for me because it allows considerable time to focus to their contrast. I categorize activities or things related to eating into internal and external groups. Things external to me are place, utensils, food, water, appearance, color, smell, or food. Things internal to me are taking food into mouth, chewing, tasting, feel of texture, temperature of food in the mouth, swallowing, thought of eating, one of food. When we consider one moment, more than one of these ideas in my mind is not clear to me how to choose the activity, thought or item to focus on. Please refer. Uh, uh, the good effort, commendable. So at the beginning, you, you try to keep the attention within the total aspect of eating. So there are, uh, sometimes you can feel materialistic part, sometimes you can feel mental part. So more and more you become mindful things become accelerated. Things become uh, going to appear in a lot. So that means something happening them. That means uh, the situation is more immediate. So don't try to understand one after the other. At the beginning, you try to see the linear pattern, uh, one-to-one uh, -one relationship. But when you are going into a close relationship, it appears like a matrix in a, in a three-dimensional way you can't analyze strand by strand. So you come to know so much of thing happen, but make sure you are within the aspect of it. And more and more you practice, you can see in one event there are a lot of hazards. You can look at the uh, situation, look at the activity from a lot of facets. But when you are looking for one facet, you have to go for others. When you are looking from the, you are interested in the looking into the other aspects. this has to go. never you can um, understand the totality. Only you can understand partial knowledge, but later, through deductive knowledge, through inferential knowledge, you put up the whole image. The whole image is nothing but your own will. But it is based upon your individual direct knowledge. So therefore, individual direct knowledge is reality you say that I come to know the totality of eating, that means your contribution. That means your own manipulation. So therefore, don't deny it because that is based upon your direct experience. So the trend is in a good side. It's happening, advancing. Maintain as much as possible Add this kind of activities some more to your day's timetable the Buddha in the Satipatthana, eh? he says when you go forward, come back, looking forward, looking sideways, when you are stretching arm, bending the arms, when you are talking, when you are silent, when you go to the toilet, uh, when you are doing the first and the second job, each and every line itemized. So therefore you can make whatever may be, add some more items and means mind is ready to diversify. Never expect everything to see at a time uh, unless otherwise uh, you prepare to see different facets of the same aspect. That means uh, that itself, the eating itself, it's a huge issue, huge uh, number of activities. Uh, mind will, uh, mindfulness will find the way out, so therefore give as much as possible uh, immediate vigilance and you may find whole world it is within the single action of eating. දැන් ස්වාමීන් වහන්සේ අප අටසිල් පකින්න විට උස් ආසනවල පති දෙගෙන දෙගැනීම, ඉදා ගැනීම, සුවඳ විරව වෙනපත් දැල්වීම, දාණය බෙදාගෙන අනුභව කිරීම ගැන අප්‍රඥාන කැඩීමේදී අපට පෞද්ගලයේ මම මේ කරන ආකාරයට කැමති ඒ තව කෙනෙක් ප්‍රශ්න කිරීමේදී දීන උත්තරයක් නැත ඒ ඇත්තටම හැම එකම මෙතනයි සීමාව මෙතනින් යහට සීමාව කැඩෙනවා කියලා හැම ශිල්පදයකටම සටහන් කරලා තියෙනවා. මොකද කියලා තියෙන විදිහට උස්සාසන වෙන්නේ තමයි හිතගත්තාම ධනියට වැඩිය උස් මට්ටම. තමන්ගේ තනියට වැඩිය උස්සන දේවල්ට උඩ නැගලා ඉඳ ගන්න කියන දේවල් උස්සාසන වෙනවා. මහාසන දීඝාසන කියනවා කවිච්චි වගේ සිංහාසන වගේ ලොකු දේවල්. ඉතින් ඒවා මේ කරන්න යන්න එපා. කෑම තමන් බෙදාගන්නේ අපිට ඉස්සෙල්ලා ඒගොල්ලෝ පවර්ලා තියෙන්නේ. පවර්පු දේ ගන්න හොරකම් කරනවා නෙවෙයි. ඒක නිසා මේ සංවිධානය කරන එක නම් කියනවා හතට යන්න. ඉතින් හතට කෑම ඇරලා තියෙනවා. ඕගොල්ලෝ කෑම ගන්න. එතකොට ඒ කෑම අපි හඳාව එක් කරලා තියෙන ඊට පස්සේ තමන්ට සුදුසු පරිදි බෙදා ගන්නයි. ඒ වගේම සුවඳ විනෝද පාවිච්චි විනෝද පරිසර. ඒකෙදී මේ පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ඒවට විලවම් ගන්න නෙමෙයි. දැන් හුඟක් තියෙන ප්‍රශ්නේ තමයි සබන් හොයන්න බෑ සුවඳ දාපු නැති. ආයෙක හොයන්න බෑ සුවඳ දාපු නැති. ඒ නිසා මොනම දෙයක් පාවිච්චි කරන්න බෑ. ඒක දැඩිශී කල්පනා කරනකොට ඒ නිසා ඉතින් අර දීපුදේ නැතිපරි කමල කනවා වගේ අද දුන්නට හොයන්න බැරි නිසා පාවිච්චි කරන මිසක් අලංකාර කරන්න යන්න එපා නැත්නම් රූපලාවන්‍ය කරන්න යන්න එපා විභූෂණ කරන්න යන්න එපා නමුත් මේ තියෙන දේෙන් අපේනවා ලස්සන ලියලා තියෙනවා මට නම් මේක ප්‍රශ්න නැහැ කවුරුද ඇහුවත් කියලා ඉතින් කවුරු ඇහුවාම කියන්නේ දෙන්නේ හම්බෙච්ච දේ කන්න හිතාන ගියා ඕන දේ තමයි හම්බුනේ කියලා මේක තමයි සංවිධානය අපි අපි සංවිධානය කරලා අභිවාහන මැද යතන කදර කරනවා අපි මේ දෙවිය වෙනස් කරනවා ඉන්න ලංකාවට ඉන්න ශ්‍රී අපි නිසන් වහන්සේට අපි දෙන්න 100 100ක් හරියටම සිංහල බුද්ධහමර ගැලපෙන විදිහට හිංගලකමයිටම හදලා දෙන්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ දැන් මේ අනුගේ ගෙපිලක ලක්කන ඉන්න ගමන් අපි ඉතින් ඉදරයිස් කාර්යයකයි වාදිකම් ලබන්නේ නැහැ සලකා බලන එක හොඳයි මොකද මේ අපේ සමහරුන්ගේ හිත හරීම මේ සුචරිතවාදී ඒ සුචරිතවාදීන් බාහන කරන්න අමාරුයි කිසිම මොනවා කරුවත් අනුකම්පා කරන්නේ නැහැ. ඒ විතර නෙමෙයි අනුන් කිව්වත් බලන. ඒකෝට දේශපාලන ප්‍රශ්න. විශේෂයෙන්ම සාමික භාවනාවට ආවම ගෙද තනිකර භාවනාවට කරනකොට ලොකු අභ්‍යාසයක් හම්බ වෙනවා. මේ භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා භාවනා මධ්‍යස්ථාන යෑම හරහා කුසල් කරන්න යනවා. මොන්තරම් අකුසල තියෙන්නේ. මේ ඉන්නේ කුසල් නැති කුසල් නැති කරන අකුසල් අඩු කරන නමුත් සමුවේ ඉන්නකොට අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නවා. ඉතින් ඒක නිසා සාමූහික භාවනාවේ අපිට හම්බ වෙන අභ්‍යාසය අනිත් වැඩි තනියම භාවනා කරන්න බැහැ. නමුත් ඒකදී ගොඩාක් කැප කරන්න වෙනවා. අංග සම්පූර්ණත්වයක් ලැබෙන්නේ හැබැයි හරියටම දැනගන්න ඕනේ මොකද්ද මං කඩපු සිල්ලේ. ඒක දන්නවනම් ඒ වෙලාවට අපේ සර්වබලධාරී නැතින සත්‍යයක් බේරගන්න බෑ. නමුත් මත්තර නොවෙන්න කටයුතු කරන එක තමයි අපේ ආයති සංවරය කියලා කියන්නේ. Venerable Bhante, what is ritual in Buddhism? When we were little, we used to Apadana, first to the Buddha, and then to Sangha. But now we eat all together, it. is good. What is more helpful for your mindfulness, that is your Even if you are killing, too mindful. If you are stealing, too mindful. If you are do sexual conduct, misconduct, do mindful. Even if you offer flower, do mindful. If you offer anything, chanting anything, if it's mindful, that is right. So, uh, my uh, way of presenting is, in Sinhala, වැසිකිළියට ගිහිල්ලා මල මල පහ කරා. ගන්ධකිළියට ගිහිල්ලා මල පූජා කරා දෙකම එක පින. අතින් කරා. වැසිකිළියට ගිහිල්ලා මල පහ කරා. ගන්ධකිළියට ගිහිල්ලා මල පූජා කරා. දෙකම එක පින සිද්ධ වෙන්නේ සතියෙන් කරා. ඉතින් ඔබට බෞද්ධයෝ කැමති නැහැ නේද? ගන්ධ ක්‍රියාව වැඩි කියලා සමාන නැහැ කියනවා අර මලයි මේ මලයි සමාන නැහැ කියනවා. මේ වැඩේ හරියට සතියෙන් කරනවා නම් වැඩි කල මේ සංසාරේ කන්නේ. ඒ අර නිසන් වලට ඇවිල්ලා ඒ මනුස්සයා මිනිස්ට්‍රික සෙක්‍රටරි කෙනෙක් වන්දා. ඇවිල්ලා පැන්ටියක් හදලා දීපුවා. ඉතින් අපි කිව්වා එකනක් නැති හදන්න යන්න එපා. තම තමන් හදාන බොන්නේ. එයාගේ වයිෆ්වත් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මනුස්සයා මේ ජීවිතේ පළවෙනි වතාවට තේකක් හදාන්න දීලා. මිනිහා කියනවා තේ බොන්න එපා වුණානේ මට. යකෝ මෙච්චර වැඩ කොටක් තියෙනවා තේ එකක් හදන්න කියලා. එදායින් පස්සේ තේ බොන එක අඩු කරයි කිව්වා. දැන් ගෙදරින් දැටි ගෑණි පිළිසුට ගෙනත් තියලා අතර තිබ්බට පස්සේ ඔය බොනවා ගාණක් නැහැ. Taman තේ එකක් හදාන්න බොන්න ගියාම මයින්ඩ්ෆුලි කීයක් වැඩ තියෙනවද කියලා හිතන්න. දැන් කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ පුදුමාකාර අත්දැකීමක් මට ලැබුණේ මම වෙනදාම ගාණක් නැතුව නිකන් ගිලම්පස වෙලා වෙන්නකම් බලන්නේ තේ එකක් පොඩි. හදාගෙන පොඩි කී දාසේ කමන්න දෙනවා කොච්චර ඉන්වෝල් වැඩද කියලා. ඊට පස්සේ තේරුම් ගන්නවා. නිසා ඕන දවස පුරා තමන් කරන වැඩ ටික සතියෙන් කරන්න. ඒක අවශ්‍ය ඒ වගේ ප්‍රයෝජනෙ සලකවයි කියලා. යුටිලිටි වැලියු කියලා. එතෙන්ද ඉබේම ගෙනලා දාන්න. එතකොට රිචුවල්ස් අයින් වෙලා යයි. දැන් රිචුවල් එකක් උනත් කරක් නැහැ සතියෙන් කරනවා නම්. ඒකෙන් තමයි මේ වෙලාවේ හොඳ ভাইබ්‍රේෂන් එකක් දෙනවා. මේ ප්‍රශ්නේ ඉංග්‍රීසියෙන් අහලා දෙනවා. So I have reviewed in uh, English that uh, uh, whatever it may be, if you are doing mindfully, the mindfulness is the thing, not the what you, uh, not the thing what you are doing. So therefore, do slowly, do listening to your own sounds, do mindfully, no discrimination what you are doing. As far as SMS there, SMS, slowly, mindfully, silently. Equal kusala, equal merit you are going to do. So therefore then you have to define which is the ritual, which is the meaningful. In this world, nothing meaningful, everything useless anything you do is a repercussion. Anything you do is a friction. It's a wear and tear. If you can do, do nothing, just wait, let the mind, let also to stop and be mindful, that's the best you can do. If we can't. Living being can't. So therefore we do something that is due to our habitual, due to our personality, due to our opinion, due to our liking and disliking we do anything we do is a fiction. So therefore, you have to do it mindfully, then you naturally will come back to the individual or the personal person. ආහාර ප්‍රාග්ඥාන් කියලා දෙන්නේ ඒකේ ප්‍රශ්නය නේ මෙතන අපි මෙතන අදහස් කරන්නේ මොන කාරණාව සීකරද මන් දන්නේ මෙතන මම කතා කරේ හොරකමක් කරන්නේ නැහැ. ඉතින් කවුරුයක් හරියක් කඩන කරනවනේ ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා Taman Taman ඉදී සකස් කරගෙන ඊවට ප්‍රශ්න නැහැ. නමුත් භික්ෂුවකට ඒක කරන්න බෑ. ගිහියෙකුට ඒක ප්‍රශ්නයක්. පරිපාලන හරි අමාරුයි ඒක කියන්නේ. ඇත්තටම වැරද්දක් කරනකොට සතිය පැවැත්වුවොත් විතරමයි ඒ වැරද්ද නොකර කියන්නේ. නැතුව වැරද්දක් නොකර ඉන්නවා කියන්නේ නිකන් කටකවට්ටක්. නිකන් සීල වෘත්‍යයක් සමානයි. වැරද්ද කරන්න හොඳට සතියෙන් කරනකොට තමයි තියෙන තියෙන ෆ්‍රික්ෂන් එක එකේ තියෙන වෙහෙස එක කරනකොට තියෙන ටෙන්ෂන් එක මේ නොකර ගන්න. එහෙම නැත්නම් අපි නොකර ඉන්නවා මේ අරයක් කියන නිසා මේව කරපු නිසා ඒක මම හිතන්නේ සතියට වැඩියි. ඉතින් සම්මිච්ඡා සත්‍ය කියලා කියන්නේ මේ මීයක් කල්නකොට බලලා ගාව තියෙන අර ඇලයින්මන්ට් එකක් තියෙනවා. කිසිම සත්‍යයක් නොකර මීයටත් අහුවෙන්නේ නැති විදිහට යන ගතියක්. ඒ මොකටද ඒ සත්‍ය වීටරේ? උදුර ලබා. ඒකට තවත් නිදර්ශනයක් දෙනවා බැංකුවේ ඉන්න නෝනා කෙනෙක් රුපියල් ලක්ෂයක් ගණන් කරනකොට බඩ කට කට කට කට කට කට කට කට ගාලා යනවා එක කොලයක් අලස්සලාද කියලා. වැරද්දොත් අතින් ගන්න බෑ. ඒ නිසා වැඩ ඔක්කොම නතර කරලා හරියට මෙහෙම මේ බලන ඉන්නකොට මැෂින් එකක් වගේ යනවා වටපිට නැතුව ඒ සත්‍යයෙන් ආව සත්කාර සම්මාන දිලෝක බලාපොරොත්තු වෙනවා. ඒක මිච්ඡා. අපි මේ සතිය පිළිටවන්නේ එහෙම ලාභ සත්කාරයක් සඳහා නෙවෙයි. මේ මමයා මොකද කරන්නේ? මොකද්ද මේ වෙන්නේ? ඇති හැටි දකින්න අදහස. ඒ නිසා ඇති හැටි තියෙන්නේ සත්‍ය අපිෝ කියන සදාචාරය විතරක් නෙවෙයි. සදාචාරය කැඩෙන වෙලාවට ඇති හැටි තමයි. ඒක සත්‍යයට අරගන්න ඕන. රැඩිකල් කරන්නේ නැහැ. කරන්න බෑ. බුදුන් සත්‍ය කපනකොට මම උත්සාහ කරලා කියනවා මම ඉතසරහගෙන සත්තු මරනවා. ඒ කපනකොට බලන්න කරන්න බෑ. සත්‍ය හොඳට ඔක්කොම බීලා ඉන්නේ. එතන උත් එක තරහක් තියෙනවා. ඌ මට ගහන්න එන්න ඕන මැරෙන්න ගහන්න. එහෙම නැත්නම් මේ සතෙක් කියන්නේ මේ කපනවා කියන එක කරන්න බෑ. වරකම කුත් කරන්න බෑ. මේ හැම දෙයක්ම තම මද මදේට සහ ප්‍රමාදයට ලකුණුත් විතරයි වැරද්දක් කරන්නේ. මදේ ප්‍රමාදේ නැති අප්‍රමාදයට ආපු ගමන් මනසේ ස්වභාවයම හොඳයි. ඒ නිසා මුස්තනන් කියන සීලේ තුනත් එක නැත්නම් ඒ හොඳට සතිය පිටපැයි තනකොට සීලේ කියන මොකද කියලා තේරෙනවා. ඒ නැතුව අම්මා කියපු නිසා, පන්තලේ ආමතු කියපු නිසා, දස කමාන්ඩ්මන්ට් ටෙන් කමාන්ඩ්මන්ට්ස් කියන නිසා සීලේ රැක්කට අපි දන්නේ ඇයි රකින්නේ. ඉතින් ඒකේ තියෙන දීනප්පත පරමාසය. ඒක නිසා මං කියන්නේ බව කරන්නේ. හැබැයි ඕගොල්ලෝ ගාව කරන්න කිව්ව නැතකොට වැයෙන පවුතකයක් තියෙනවා. ඒ ටිකට හදිය දාන්නේ නැහැ. ඒක ඉතිවරද නැහැ. මන්න නමයි ළඟන හොඳ ලයිස්ට්ුවක් තියෙන ඕන වෙලාවක මට ඒ දවසකට මයි ළඟ තිබුණා. වැරදි තියෙනවා. ඉතින් වැරදි නතර කරන්න බෑ. කියනකොට දෙවට බලන්න දැන් මොකಾದ මේ වැඩ කරන්නේ මායයද වැඩ කරන්නේ සතියද වැඩ කරන්නේ කුසල්ද වැඩ කරන්නේ මට ඕනකම තුනට වළක්වන්න බෑ. කියලා. කාට දිහායේ බලපාන දක්වොත් ඒ මන්දක හිත තරක් කරන ඉතින් ගිහිල්ලා වැඳලා සමාව ගන්නවා අනේ සමාව වෙන්නේ නොදැනුවත්කමට බැනිකමට කෙලස් කතියට පාහර ගමන ජඩ ගමන නොදකමනවට දහපතුවා ගමනට පට්ට වතුර ගමනට මේක දීත උනා අනේ මට සමාවයි අපි ඒ තරම් දීනයි කාටද කියන්න බලන්න මම වැරද්දක් කරන්නේ මේක ඇතුලේ ඉන්නේ කව ඕ විශ්වාස කරන්නේ අමු බూరుවකේ ඒ ගාන්ධිතුමා ඉන්න කාලේ ගිහිල්ලා මේ අන්දියට කට්ටිය යනවලු මේ ආරාධනා කරන අවල් උත්සවයට එන්න ආවයිද කියනවා මගේ පූර්ව සහෝදරයා ඊට දුන්නොත් එන්නම් කියලා කියනවා. ලෙඩ වෙයි දන්නේ නැහැ මොනවා වෙයි දන්නේ නැහැ. මගේ පූර්ව සහෝදරයා ඊට දුන්නොත් එන්නම් කියලා. මේ තම මොනවා කරන්නේ කියන්නේ අපිට තියෙන ඌට කරන්න බැරිලා. සතියට දාලා බලනකොට තේරෙනවා මේක අමනේ. ඇතුලේ ඉන්න මිනිහට කිසිම බයක් ලැජ්ජාවක් නැහැ. පුළුවන් නම් බලන්න හීනේදී සිල් රකින්න. හීනේ කියන්නේ මේ හිර කරගත්ත ටික හීලේ කියලා සදාචාරය කියලා හිර කරගත්ත ටික හීනේදී මල්ල කඩලා අරගෙන. මේ පිළිවෙල කට්ටිය කරන් ටිකක් බීලා මොනවා හරි කරනවා. සර බීම ටිකක් බිව්වට පස්සේ කාලම් බීමට ටිකක් දාන් ගන්න බෑ කියලා ඒ ඒ ඒක. මෙහෙම නැත්තම් බැලන්ස් කරන්න බෑ. දැන් සතිය පිටවන්න පටන් ගත්තට පස්සේ ඇතුලේ තද ටෙන්ෂන් එකක් එන්න පටන් අර ගන්නවා මේ රීසිං ගාල් ඔක්කොම වහනවා. ඊට පස්සේ ඇතුලේ එන ටෙන්ෂන් එක නිසාම තමයි නිින්ද යන්නේ නැහැ බය වෙනවා දාඩි දානවා කන්න බැරුව යනවා নানা ආකාර දේවල් ඉතින් එතකොට මේ ප්‍රෙෂර් රිලීස් කරගෙන ආයෙ මේක ප්‍රෙෂර් වෙන්න ගන්න එහෙම මේ මේක තමයි දෙන්නේ That's why I'm answer. Out of curiosity, what meditation practice does an individual aspiring to attain Sama Samyutta Yoga For example, most of the who is fulfilling the 10 paramitas I am not clear. Please, you may repeat the question, please. So, someone out of curiosity, what meditation practice does an individual aspiring to attain Sama Sabuddha For example, the to who is fulfilling the paranthas throughout his samsaric chair. An example. Okay, that means yeah, individual has its own aspiration Whatever it may be, uh, that is that by developing mindfulness, you are not limiting anything. Either you can be a Savaka Buddha, Pacheka Buddha, Sambhasa Buddha. So, it's the same thing, more and more uh, mastery, more and more familiarizing, more and more seasoning. Then you can go into whatever you like. So, but uh, everything you can reduce to the micro level, see things as they are. So, the seeing thing as they are has many grades. At the earliest part is the Sarvaka Bodhi, and the second part is the uh, Pacheka body. Bodhi. You can do Samma Sambodhi also. So, that very difficult to generalize individual ish. The mindfulness is the tool for, according to my judgment, for anything. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ආශ්වාසය සහ ප්‍රාශ්වාසය අතර විදස් විනාමයේ බලන්න උපදෙස් දුන්නා. මෙහි ඇති විශේෂත්වය පැහැදිලිකර දෙන්න. මේ උදාහරණ දෙකක් දුන්නා. කුප්පික අතර සමුරහා ඉර නැති නැතිවට දෙර නැති නැති ගන්න ආසීක ලකුණු නිරීක්ෂණයේදී මේ දාස් නිරීක්ෂණයේ ඉස්බව දුනා ගැනීමට ආශ්වාස ප්‍රාශ්වාස වල ගැනීම හා අවසාන හඳුනා ගැනීමට උදව් වන බව දැනේ. එනි වැරදි. මේ විස්තර විස්තර දැන් ඉතාකේ. ඉදී ඉදී නැද. එසේ නැතුව කිසිම විස්තරයක් නැතිව නිරීක්ෂණය කළ හැක. වඩා වඩා සුදුසු නේද? විතක්යක් නැතුව නිරීක්ෂණය කරන්නේ විතක්යක් නැතුව පුරුදු කරලා විතක්යක් ඇති කරගන්න තමයි ඔය අදහස දාන්නේ. ඒවා සිද්ධි වැටවල්. කිසිම සිද්ධියක් කියලා මේ ලෝකේ නැහැ. මේවා තියෙන ක්‍රියාවල් මේ ලෝකේ නැහැ. ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය හැදලා තියෙන පුංචි පුංචි ක්‍රියා ගොඩාක් එකතු වෙලා පුහුණු කරනවා. මේ පොතක පිටුවාගේ ඉතින් මුතු ජානකන පිටු පිටු දිගහැරලා බලපන්. විෂිතුරු කරලා පතුරු ගහලා බලනවා කියලා ඔකට කියනවා. එතකොට පේනවා හැම එකක්ම තව එකකින් සම්පූර්ණ සම්පූර්ණම ස්වාධීනයි. එක සිද්ධියකින් අනිත් එක සම්පූර්ණ ස්වාධීනයි. මේ දෙක අතරමැද ඒ නිසා අනිවාර්යයෙන්ම පරිච්ඡින්න අවකාශයක් අවශ්‍යයි. පරිච්ඡින්න අවකාශයට අවධානය යොමු කරනවා කියලා කියන්නේ ආස්තික රූප ධර්ම ගෙවම් කරලා නාස්තික පැත්තට අනේක. ඒ නිසා මේක තේරුම් අරගෙන තියෙනවා තැයෙන දුරට ප්‍රශ්නයක් තියෙනවා. Just wanted to provide some clarification from yesterday's English grammar. The, part, the particle which Gohasi described as the God particle was indeed found several months ago at the Large Hadron electron collider, LHC. It is also known as a Higgs. Higgs hebron particle. Higgs boson particle. Boson, hebron particle It is yes. As Gohan has mentioned, it only lasted for a split second and then disappeared. Given that we are all still alive, the particle did not induce black hole at the same, at the same here. Thank you for that was a fear eh, when you are going to have a collision. uh, eh, eh, in the, big thing. As far as the Big Bang equal situation happened, then only you can see this incident particle. There are opportunities there to have a black hole also. If it is so, the whole world will be sucked into that and then everything will be finished. So therefore, many people out of fear uh, did not allow them to do the research but when they are, even before they are doing the research, they know, they knew, in order to have the total picture, the huge gaps. One gap is they known as the dark hole, the other part they told the God particle, the Higgs Hebron particle, and that they defined everything, but they wanted to realize it under their very nose, and uh, uh, that indicates soon something happened, very fast evolution taking place, very, that is to say, changing nature. Unless otherwise you see the beginning, whatever you are going to decide is questionable. It is with your opinion. It is infiltrated with your opinion, your liking and disliking, your personality, so therefore you get committed. Unless otherwise you see the beginning of it. So it is not only the Buddha, even the scientific research, not only theory, even in the practice, That is what the science is. The consciousness is the original part, that is the omnipotent, omnipresent God, but it is foolishness. So therefore, through your microscope, you see is your foolishness. That's what the science came to know. If the scientist going to see wave pattern, your foolishness is in a wave. If you see a straight line, your foolishness is in the straight line. If you see it as a bursting, that is your foolishness. Through microscope, you see yourself. but you see, that you are. So that whole science is a myth. It's a kind of a hallucination. They see what they think. There's a book known as What You See That You Are. So Buddha Janansi, he mentioned, Yena yena manyati tato tanghoti anyata. Whatever you are going to think, that very thing will be changed due to your thinking. So therefore, what we are not thinking, we are not something observing, is existing. We see what we created. So therefore, ultimately, you come to a, uh, you go to the sunyata, to Buddhism, or for the science, ultimately science become a mystic. Or mystic become a science. But luckily we have literature now, from both the ends. So it is up to you, you to understand under your very nose, uh, putting these theories, and getting your spiritual faculties in alignment, and see e digamos fluido di spirito. ඒ ස්වාමීන් වහන්සේ මම භාවනාවට අදිනෙකෙක් නෙමෙයි. ආනාපාන සති සහ මෛත්‍රී භාවනාව උත්සාහ කර ඇත්තේ. විපස්සනා හෝ විදර්ශනා භාවනා ගැන මොකද නවලින් ඇඳින් වෙන අනිත් භාවනා ගැන යන්තමින් අසහයට හරි අවබෝධයක් නැත. ආධුනික ශිල්ප හැටියට විදර්ශනා භාවනා කුමු කිරීම ආරම්භ කරන්නේ කෙසේද සරලව පැහැදිලි කර දෙන්නේ. ඒ නිසා මයින්ඩ්ෆුල්නස් එක සතිය වඩනකොට තමන් දැනගත්තත් නොදැනගත්තත් ඒක හරහා ඒ කටයුතු වෙනවා. ඒ නිසා ඒක දැන ගැනීම නොදැන ගැනීම සතිය පිටවීමට කියලා බාධා කරන්නේ නිසා සතිය පිටවීම හරහා මේ කටයුතු වෙනවා කියන විශ්වාසය ඇති කරගන්න. එතකොට ගමනක් පරිගණක ස්වාමීන් වහන්සේ you have a friend and they do something bad, such as killing a dog, from your dog without active, reactive, and passive actions. The passive action would be to not care and do nothing. The reactive action would be to get mad and scold your friend. Or to kill him. <laughs> Question one. Can you provide an example of what an active action you witness getting back. The second question is... So the beginning to the middle to the end is doing completely. You must see with the unshaken mind, unassuming mind, non-reactional mind, the, his whole action, that you never express anything, but you're full vigilant, you're observing. Let the, your friend to question you, till that don't know. One day, the if he is an intelligent man, he will ask, I saw that you are very keen what I am doing. What do you think? And ah, then you say, do you really need my opinion? Then you will come out and say. Otherwise, next time also when it is doing, you are really okay. So when, we, when, when I was in the, in the farm, uh, our you below, whenever ant is there, he just press in the table. It's natural. And uh, his, his hand has been, it is, finger is cut off the, due to a machine. And it's very soft thing. He press it. So I'm just observing. He never asked me. I never teach him. And press it, I just observe. He said, I can kill him. Kill that. Maximum of my reaction, uh, not to kill the animal. So that is the way it happens. So we, we have the capacity, see it and behave as a blind person. We completely see the phenomena. Very vividly, very vividly, and we understand that he is doing very mindfully, sorry, very, very consciously, So that thing. But we, Muttara gave us a full license, observe it as a fully eyed person, but behave like a blind person. Listen completely, but behave like a deaf second question, the second question is, could you provide a step-by-step process to do active action? No active action. Active action means akusala. Anything you are doing, akusala. So it is very easy to put. Any will is evil. Any will is evil. So if you, if you are happy, huh? it is not action. Is not action. Not doing it, that is our maximum restraint. Our mind is so much in the propellants. Our word is so much in the propellants. Our action, body is in the propellants. So it is about to come in. So if you have no clutch, no brake, you don't know where you go. So there is restraint first the body action and then the verbal action and then only you can understand how the mind is working. Slowly, slowly, slowly, slowly you are applying the clutch and the brake. So you all are ultimatum to the non-action. that is the biggest activity, biggest li liveliness, biggest uh, vigilance, biggest diligence. Well, what's the point you are going to prove? Very. Yeah, you can උදාන පාළියේ ගාතාවක් තියෙනවා සර්වචනාංශයේ ගන්ධකිලියේ ඇතුලේ ඉන්නකොට සංඝයා වහන්සේලාවිල සාමාන්‍ය ඉස්සර පහනක් පත්තු කරන සුනිතාර්ථයක් තියෙනවා. මොකද සර්වචන ජීවිත පහන පහන පත්තු වලට පස්සේ පහන ළඟ ඉඳලා භාවනා කරන සත්ත්වෙ විල වැටෙනවා පහකට. මොක්ස්ලා එනවා ඒක එක නැවිල වැඩ නැති පුදුරන්සේ ඒක දිහා බලාගෙන ඉඳලා උදාන ගාතාවක් කියනවා කෙටි ජීවිත ඇති සත්තු ආලෝකයේ තියෙන ආදරය නිසා කෑදරකම සයක රත්තරන් කියලා නැවත නැවත බැලලා ඉඳලා ඉඳි කෙටි ජීවිත වලට යනවා කියව මිසක් සත්තු වළක්වන්නේ කියන්නේ කිරිචි විණයක් ගෙනත් දාන්න හරි net එකක් දාන්න හරි එතනින් ගියේ නෑ හොඳට බලන්න කියලා මේ කෙටි ජීවිත ඇති සත්තු මේ අර ගින්දර ගින්දර රත්තරන් කියලා හිතාන ඒකට පැනලා හණ්ඩක් පිච්චුනට පස්සේ ඉතුරු අඬු ටිකෙන් ආයෙකට යනවා. මේ කරගඳ ගහද්දී ආයෙ ගිහිල්ලා වයින් කිපින තමයි ලෝකේ. ඉතින් අපි එක්ක හතෙක් බේරුවයි කියලා ඉතින් ලෝකේ තියෙන දේට මොකද්ද වෙන වෙනස? ඒ බලාගෙන ඉතියනම් අපි ඔතන හිටියනම් අපිත් ඔතන තමයි. දැන් අපිට බලලා පැත්තකටලා ඉන්නකම හිත නරක කරගන්න එපා. කොමිට් වෙන්න එපා. හිත කියන්නේ ඉක් කරදර ගන්න එපා. ඉතින් ගන්නසයකට ආදර්ශයක් තමයි ඔය මොකේද උදාන පාඩිය දෙන්නේ. Yes. So she, she wanted to cite an example. I think I got the point. And it is in the Udana Pali of the Buddha. Uh, that is to say, even a crime or mishap or unfortunate thing or how to call uh, wrong thing happens, the Buddha try, in this example, how can he maintain, how can he observe it without a reaction? the event was, there was an open flame lamp in front of his cookie uh, in, the, in the dusk, at the dusk. So he come and sit in front of it and meditating. And there he found moths and ants and everything come and falling into it and did get burned. And he uttered a stanza telling these short-lived animals, thinking this is gold, they come and jump into the fire and they get burned and they go into the still shorter lives. This is the fate of desire. That's all. He never clarified it, he never prevented it. Instead, he made that utterance that. නෑ ඒක ඇත්තට සම්පූර්ණ කරන්න බෑ නමුත් සතිමත් වෙලා ඉන්න හැම වෙලාවෙම ඒ වෙලාවේ වෙන්න තියෙන කර්ම අවශ්‍ය වෙලා යනවා අපි සතියෙන් ඉන්න හැම වෙලාවෙම ඒ වෙලාවට ඉදිරිය තියෙන කර්මයක් තියෙන එක අවශ්‍ය වෙලා යනවා ඉතින් සතියෙන් අවශ්‍ය කර්ම තියෙනවා නම් ඒක ගෙවෙනවනේ විපාක කර්ම වශයෙන් ගෙවෙනවනේ සතියෙන් ඉන්න වෙලාවේ ඒක වැඩ කරන්නේ අවශ්‍ය වෙලා අපිට මේ විරාම කරන අවශ්‍ය වෙලා ඊගාවාත්ම සතිමත් වෙනවා. ඊගාවාත්ම කියලා සතිමත් වුණොත් මේවා මේවා පරිසම් දෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා ඉස්සරහට පස්සට මොකුත් නැහැ. වර්තමාන තීරුම් අරගත්තොත් ඕකම තමයි ඉස්සරහට තියෙන්නේ. ඕනම වෙලාවක සතිමත් වුණොත් ඒ ජීවෙන තියෙන කර්ම බලපාන්න කෙනෙක් නැතුව නිකන් මේ අහසේ තනියෙන් අපුඩියට යවෝගේ තමයි එලා. අපි වටින්නේ කරන්නේ. ස්වාමීන් වහන්සේ කලින් ධර්ම සාකච්ඡාවකදී වහන්සේ සදාන් කළා අපේ සංස්කාර ගමන සැලසුම් වෙලා තිබෙන බව. එසේනම් අපේ ජීවිතේ බලපාන කෙසේ? ජීවිත කරොත් සැලසුම් වෙනස් කර හැකි. මේ පාදා දෙන්නේ මේක තමයි අතන ඔය විල් කියන එකෙන් අදහස් කරන්නේ නැත්නම් සංස්කාර කියන එකෙන් අදහස් කරන්නේ ඒකයි. ඒක නිසා අපිට සංසාර ගමන පිට කරන්න දෙයක් නෑ කරපු කර්මානුරූපව ඉතුආනුරූපව සිදු වෙනවා කියලා දැනගන්න තැනට යනකම් අපි වීර්ය කරන්න. අපි භාවනා නොකර කල්යම් මිත්‍රාසු කරනකොට බණහන් නැතුව කරවන කාලබුදියන් හිටියට ඕක දැනගන්න හම්බෙන්නේ නෑ. ඕක දැනගෙන එතෙන්ට යනකම් වීර්ය කරන්න. වීර්ය කරලා ගියාට පස්සේ අපිට තේරෙන පටන් අර ගන්නවා. මේවා සිද්ධ වෙන දේවල් හේතුඵල හේතුඵල ධර්මණු සිද්ධ වෙනවා. පටිච්චසමුප්පාදයන් සිද්ධ වෙනවා. එතෙන්ද යනකම් මේ පටිච්චසමුප්පාදේ තේරුම් ගන්නකම් මේක ඉතර වද ගන්නකම් මේක අස්පන අපිට මතු කර ගන්නකම් වීර්ය කරන්න. ඊට පස්සේ මේ වීඩියෝ පහ තමයි. පහ තපලා ධර්මතාවය කියලා දෙන්නේ. මේ නිසා පොතෙන් යනකම් වීඩියෝ කරන්න ඕනද? පොතෙන් යනකම් වීඩියෝ අතාරින්න ඕනද කියන එක අර පොල් වෝල්ට් එකේ පොල්ල පාවිච්චි කරන මිනිහා කතාවෙන් තමයි කියන්නේ. උඩට යනකම්ම වීඩියෝ පාවිච්චි කරන්න උඩට ගියාට පස්සේ කිසි කරන්නේ. ඉතින් කට්ටි වෙලා තියෙන පොල් වෝල්ට් එක ජයග්‍රහණයට හේතු වෙච්ච එක කියලා කොහොමද එකට කියලා හයියෙන් අල්ලගෙන ඉන්නවා අර ගෙදර ගෙනියලා ෂෝකේස් එකේ තියන්නේ. ඉතින් කවදාකවත් දිනන්න හම්බ වෙන්නේ නැහැ. ඒකේ වෙලාව විසිකරුවොත් තමයි ජයග්‍රහණය ලැබෙන්නේ. වැඩි කරන්නේ නැහැ. පීඩිය නැස කරන්න ඕන තරම් උගදෙන්නේ නැන්නේ. ඕනට වැඩිය තටම. මේ තටපුවාම ඒක නිසාම මොකද වෙන්නේ? සමාධිය සහ එකලස කරන නිසා මෙතෙන්ට යන්න වීර්ය අවශ්‍යයි. අපි කියනවා කන්දක්කුඩ තියෙන ගලක් මතු කරලා ඒක මෙලෙක් කරගන්නකම් වීර්ය ඕනේ. මතු මතු කරාට පස්සේ ගල පෙට්‍රේට් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ නැස කරන්න කිව්වොත් මොකද වෙන්නේ? මෙල්ල බලන්න. අන්නත අල්ලු කරාට පස්සේ ආයෙ නැතර කරන්න. ඒ නිසා නතර කරනවා නම් තනි කරන්නේ ඉස්සරහට කරනවා. ඕන දෙයක් පවක් හෝ හොඳක් හෝ බැහැයට ගියාට පස්සේ ආය නතර කරනවා. ඒ නිසා ඒක නිකන් හරියට ගඳක් වල තියෙන ගලක් පුරු කරනවා. ඒ නිසා බුදු කරාට පස්සේ ඒකෙදී හස කැවිගෙන ගන්දලව තලාගෙන දිගටම යනවා සානුවට යනවා. බලමු සහ ගන්න පුළුවන් කියලා. ඒක <laughs> ප්‍රකාශයක් විතරයි තියෙන්නේ. ඒක අපි වෙලාව ගිහිල්ලා තියෙන අපි ඒක නිකන් සභාගත කරලා. දැන් ස්වාමීන් වහන්සේ අදින ධර්මශාස්ත්‍ර දේශනාව වහන්සේ මා සඳහා දේශනා කරන්නේ සිටේ. අවබෝධයක් ලැබු ආලබන අධ්‍යක්ෂින් මේ ආකාරයෙන්ම වහන්සේට දැසීම සඳහා මම මේ සඳහා එක් දින අන්තර්ජාලයේ තුලින් නැති දෙයක් පමණ කාලයක් ඔබට මේ කිව් පිට දුන් උපදේශ කවුරුන්ට කියාගෙන දකින්න උත්සාහ කරන්න යන පමණ කාලෙක කියනවා ක්‍රියාත්මක වීම. ඒ අතරින් එක්තරා පොය දින දින වැඩසටහනකදී සිසු සමාදන්න භාවනාවේ යෙදෙන මොහොතක ඊටාත්ම හොඳින් එකරූප සිතක් ඇතිව ඒ මොහොතක නායක යමක් ඇතිව බව දැනගන්න. ඒ පැමිණි සුණුගත් ලෙස හඳුනා ගැනීම ඒ ක්ෂණයකින් මේ උඩගත්තේ පොල් සම්බෝධයක් ලැබීම ගැන 100ට වැඩි. ඉන්නතරුව ඉත වේලාවක් පොල් සම්බෝධය හදන්නේ කවුද? ඒ රසවත් බව සෝදින්න සිහි කරමින් දවල් දාණය එය ලබා ගන්නා තුරු දැනුණු අවිවේක මොහොතකින් ආනාපානයේ සිත දිවක් වූ බව සතිමත් වූ අවස්ථාවක් अतोषे लहजे अतो घोषे अतो घोषे घोषे अतो घोषे ලද දැනුම සමග සසදීමේ ඊළඟ මොහොත දියුණු මෙය දැනීම උත්සාහය උත්සාහ ගන්න ආනිය ස්පර්ශය ඇතුළු සංයාව සිතනකොට කියොත් ඉන්නේ නැහැ. රසයක් එන්නේ නැහැ. කරනවා වචනයක්. ඒ කොහොම පුරු කාරණාවක් විචාර කරන හදන සියුම් දෙයක්. ඒකත් මම කියන හැබැයි ඒක මම විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඒ දිලම කියනවා කැමති නැහැ සබාවු කරන්නේ කියලා. කරු ස්වාමීන් වහන්සේ අදතර අද දින ධර්ම දේශනාව වහන්සේ මා සඳහන් දේශිකයි සිටි. තවදුරටත් ලැබූ ලබන අධ්‍යක්ීමේ ආකාරයෙන් ඔබ වහන්සේට පැවසීම සඳහා නියමිත ඒ සඳහා එක් දිනක් අන්තර්ජාන තුලින් විනාඩි දෙකක පමණ කාලෙකින් ඔබට මෙය කියූ විට දුන් උපදේශය තවදුරටත් තියාගෙනම දකින්න උත්සාහ කරන්න යන පමණයි. ඒ අනුව ක්‍රියාත්මක වීම අත්දැකීම. එක්තරා පොයේ දිනක වැඩසටහනකදී පොයේ දින වැඩසටහනදී ශිල් සමාදන්ව භාවනා ඉදිරි මොහොතක ඉතාමත්ම හොඳින් එකබෝසිතක් ඇතුව ගෙවු මොහොතක නහයට යමක් ගැටුණු බව දැනගත්තා. ඒ පැංගි සුවඳක් ලෙස හඳුනා ගැනීමත් ඒ ක්ෂණයේම උඩ තට්ටුවේ පොල් සම්බෝලයක් ඇතිවීමක් වෙන 100ට නැගුණි. ඉන්නකොට ටික වේලාවක් පොල් සම්බෝලේ හදන්නේ කවුද? ඒ රසවත් බව සෝදින්ම සීකරමින් දවල් දාණයට ඒ ලබා ගන්න අතුරු දැනුණ අවිවේකය මොහොතකින් ආනාපානය දැනු අවේක අවේකයට මොහොතකින් ආනාපානෙ හිත ඉවත් වූ බව සතිමත් වූ අවස්ථාවක් ඇති වෙනවා. ඒ වාක්‍යචර හොඳ ලස්සන දීලා නැහැ. ඒකත් අර්ථ විරෝධී. පරිතෝකෝෂෙන් ලද දැනුම සමග සම්බන්ධ මේ ඊළඟ මොහොත ගෙවුණි. මේ දැනීමත් නාසය, ගන්ධය, ගාහන විඥානය. ස්පර්ශය ඇතුයේ සංඥාවක් වලින් සිදු වූ සංස්කරණයක ප්‍රතිඵලයක් බව දුටුවේ වහන්සේගේ දේශනාවක ඇසූ ක්‍රිකට් ක්‍රීඩාවේ තුන්වෙනි අංකය. ටීවී කැමරාමෙන් අසුපසට ගොස් එනම් මුල දැකීමෙන් ඇති වූ සතුට අපමණයි. නැවත ආනාපානට සතිය යොමු විට 10න් කයට අවධානය මාරුන බව දැනෙනවා. ඒ සිටින පංචපාදාන ස්කන්ධයක ඇතිවීමක් නැතිවීමක් බව අවබෝධ වුණා. 10ත් ගන්ධයත් රූපස්කන්ධය ලෙස වැටුණා. ගැටීමක් සමග සතිය 10ට යොමුවත් ධාන විඥානයේ බවත් හැඳිනීම නැත්නම් පැංගිරි සුන්ද සංඥා ස්කන්ධයේ බවට ඉච්ඡා කොටගෙන කතාව සංස්කාර ස්කන්ධය ආයතු බව හැඟුණා. මේ සියල්ල හේතුන් නිසා හටගෙන හේතු නැතිවීම සමග නිරතෝ බව පෙන්නේ. මේ මා විශ්ින්න වුණාවෙන් කළ දෙයක් නොවන බව වැටහුණා. අවශ්‍යතාව තිබුණේ ආනාපානීය විත සතිය රඳවා ගැනීමද. ඉදින්දා ජීවිතය තුළ සත්‍ය පිටුවාගෙන සිටීමක් නැති සිටීමටත් හැකි හැම ඉදින්දා ජීවිතය තුළ සත්‍ය පිටුවාගෙන සිටීමට හැකි හැම අරමුණක් දැසම යෝගී යෝසමච කාර්යයෙන් බැලීමට කාර්යය කසිත පුරුදු කරගන්න. සම්මුතිය තුළ ජීවත්ව ජීවත් වන විට මේ සමහර ආකාරයේ අපහසුකම් පත්වන්නේ වැඩි වශයෙන් විස්තර පෙනීමට පටන් ගන්න බැහැ. සතිය බලවත් බව දැනීම ඒ කල්යාණ මිත්‍යෙකුසෙයි සීටි. ඉතන කියන කරන දේවල් පොද හෝ නරක කෙරෙන්නේ දැනුවත් වෙන්නේ. නිසා වර්ධක් කිරීමට ඊටකට ඉතාම අඩුයි. වර්ධක් සිදුනත් ඒ කවුරුන් හෝ සමග කියා ඉතින් ඉවතටගෙන නොදැම්මොත් පස්පසින් අන්නමි ඒ සර්පේකු ලෙස එන සර්පේකු ලෙස දැහැගේ. මේ කර්මයේ බව හිතේ. ආරාධනයක් නොමැතිව සලායතන තුළට ඇතුළන ආරමුණු සංඥාවාරපත් කරන සංස්කාරණය ප්‍රපංච කර්මයයි තේරුම් ගෙන ඇත. ඒත් පස්සේ හේතු වෙච්ච සිදුවන මේ ක්‍රියාවලිය නැවැත්වීමට නැහැ උවද අරමුණු අභිනන්දනයේ අභිවදනයේ සහ අජෝසනයේ නොකර ඉඳීමට උත්සාහ ගන්න. සබ්බේ ධම්මා මානසිකාර සම්භව උපදේශක් පදවි. තේරුවන් සරණයි ප්‍රත්‍යක්ෂද. මේක මම මේ වෙලාවට උපදෙස් දෙන්නේ නැහැ කොහොමරි. වැඩි කරනකොට මේ වගේ අර තොරතුරු එක සංසන්දනය කරනක අංග සම්පූර්ණ හොඳ නැහැ. මොකද සෑහෙන්න සතිය සෑහෙන්න තොරතුරු තමන්ගේ පොතේ දැනුම සහ අත්දැකීම අතර ලස්සන ගුණයක් එන්න හදන වෙලාව. අපි ඉස්සරහට යනකොට යනකොට මේ තවදුරටත් අර සැකහැර යන ගතියක් එන්න පටන් ගන්නවා. තාම සැකයක් තියෙනවා. ඒක හොඳයි. ඒකෙන් තව වැඩි යනවා. ඔය විදිහටම තමයි කරගෙන යන්නේ. දැන් අපි නයි කොළහයි වෙලා ඉතින් මෙතන පැයක අපමණ කාලයක් නැත්නම් හතර වෙනකන් තමයි කවිලා තියෙන්නේ. දැන් දේශනාට වෙලා ගන්නවා. ඒක අතර කාලයක් විතරක් සියලු දෙනාටම තෙරුවන් සරණයි